ශ්‍රද්ධා සම්පන්න දෙවියනි අද වෙසක් පොහෝ දානිසා නිවිස්ථානයේට වෙනදා මෙන් නෙවේ භාවනා කරන අයත් නොකරන අයත් ඒ වගේම ධම්ම ඥානයක් ඇති අයත් නැති අයත් වැනි විවිධ පුද්ගලයන් පැමිණ සිටින නිසා අද තරමක සරල දේශනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේට කරන ලබන පූජා වර්ග දෙකක් තිබෙනවා. ආමිෂ පූජා සහ ප්‍රතිපත්ති පූජා කියලා මේ අය ඒ බව දන්න. ආමිෂ පූජා කියලා දක්වන්නේ බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරනවා, බුද්ධ පූජා පවත්වනවා. ඒ වාගේ දේවල් කරනවා. ප්‍රතිපත්ති පූජා කරන එක තමයි ශ්‍රේෂ්ඨ. ඒ ප්‍රතිපත්ති පූජා කරනවා කියන එකෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ ළඟ යම් යම් ගුණ ධර්ම තිබුණා නම් ඒ ගුණ ධර්ම අපකේශිත තුල අපට පුළුවන් ආකාරයෙන් ඇති කර ගන්නවා නම් ඒක බුදුරජාණන් වහන්සේට කරන ලබන ප්‍රතිපත්ති පූජාවක් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවකින් සමන්නාගත බව මේ අය දන්නු. අපගේ සිත තුළත් එවැනි කරුණාවක් ඇති කර ගන්නවා නම් අපි බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවකින් පූජා කළා කියලා කියන්නට පුළුවන්. උන්වහන්සේගේ මහා මෛත්‍රී ශක්තියක් තියෙනවා. බෝධිසත්ව මූලයේදී පවා කෑලි කෑලි කපන කොටත් තරහසිතක් ගන්න නැතුව මෛත්‍රිය පැතුරු බෝධිසත්වයන් වහන්සේගේ මෛත්‍රිය එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය ගැන කියන්නට දෙයක් නැහැ. නිසා අපිත් මෛත්‍රිය ඇති කර ගන්න ඕන. ඒක බුදුරජාණන් වහන්සේට කරන ලබන ප්‍රතිපත්ති පූජාව. බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන මහා සාති ගුණයක් උපේක්ෂා ගුණයක්. කිසි දෙයකින් කම්පිත වෙන්නේ නැතුව සැලෙන්නේ නැතුව උපේක්ෂිතව සිත පවත්වා ගන්නට පුළුවන් ශක්තිය බුදුරජාණන් වහන්සේට තියෙනවා. අපිටත් පුළුවන්කම තිබෙනවා නම් සෑම අවස්ථාවකදීම වාගේ උපේක්ෂා සිත පවත්වාගෙන යන්නට ඒක බුදුරජාණන් වහන්සේට කරන ලබන ප්‍රතිපත්ති පූජාවක් වෙනවා. විශේෂයෙන්ම භාවනා කරන අය විසින් මෛත්‍රිය වැනි ගුණ ධර්ම අනිවාර්යයෙන්ම ඇති කරගත යුතුයි. මොකද සම්මා සංකප්පය කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගයක් තිබෙනවා. ඒකේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකල්ප සහ අවිහිංසා සංකල්ප කියලා කොටස් තුනක් තිබෙනවා. අවිහිංසා සංකල්ප කියන්නේ කරුණා සිත් ඇති කර ගන්නා එක. අව්‍යාපාද සංකල්පනා කියන්නේ මෛත්‍රී සහගත සිතකින් යුතුව කටයුතු කරන එක. දැන් විදර්ශනා භාවනාවක් කරනවා කියලා ඒක පමණක් කරන්නේ නැතුව මේ මෛත්‍රිය කරුණා වැනි ගුණධර්මත් අනිවාර්යයෙන්ම ජී භාවනාවක් වශයෙන් ප්‍රගුණ කළ යුතු බව මේ තේරුම් ගත යුතුයි ඒ නිසා මේ මෛත්‍රිය වැනි භාවනාවන් වලටත් ප්‍රමුඛ ස්ථානයක් දිය යුතු වෙනවා ඊට අමතරව මේ බුදුරජාණන් වහන්සේ යම් ප්‍රතිපත්ති මාලාවක් දේශනා කරලා තියෙනවා නම් මිලව යහපත සඳහා ඒ වගේම පරලෝය යහපත සඳහා යම් ප්‍රතිපත්ති මාලාවක් දේශනා කරලා තියෙනවා නම් ඒවා අනුගමනය කිරීමත් බුදුරජාණන් වහන්සේට කරන ලබන ප්‍රතිපත්ති පූජාව. එලෙසින්ම නිර්වාණ ධාතු අවබෝධ කර ගැනීම සඳහා උන්වහන්සේ විශේෂයෙන්ම ලෝකයට පහළ වුණේ නිර්වාණ ධාතු අවබෝධ කරවී කරවා දීම සඳහා. ඉතින් උන්වහන්සේ විසින් නිවන් සුව ලබා ගැනීම සඳහා යම් ප්‍රතිපatti මාලාවක් දේශනා කොට වදාරලා තිබෙනවා නම් ඒ ප්‍රතිපatti මාලා අනුගමනය කිරීම බුදුරජාණන් වහන්සේට කරන ලබන ප්‍රතිපත්ති පූජාව. භාවනාවත් එවැනි එකක් භාවනාවත් ප්‍රතිපත්ති පූජාවක්. මිනිසා මා කල්පනා කළා මේ ඇයට බුදුගුණ ගැන තරල දේශනාවක් ඉදිරිපත් කිරීමට ඒ බුදුගුණ ගැන සිහිපත් කරන විට මේ ඇයගේ සිත තුළ බුදුගුණ භාවනාවක් වැඩි. සමහර විට මේ අය අසා නැති අසා නැතිව ඇති දස තථාගත බල ඥාන පිළිබඳ ඒ පිළිබඳව සරල දේශනාවක් ඉදිරිපත් කිරීමටයි අදහස් කරන්නේ. මේ මෙම කරුණ අන්තර්ගත වන්නේ මජ්ක්‍ධිම නිකායේ මහා ශීඝනාද සූත්‍රය. ඒ මහා ශීඝනාද සූත්‍රයේ දේශනා කිරීමට පාදකෝ කරුණ මේ මෙතන සිටින පොඩි ළමින්ට තේරුම් ගැනීමට හැකිවන නිසා මම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය අපගේ ධර්ම දේශනාවල ධර්ම කතා ඉදිරිපත් කළේ නැත මේ බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කොට ඇති කොටසක් නිසා එම කරුණක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ ලිච්ඡවි රාජ රාජකුමාරේ රාජවරේ රජ කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා ඔහුගේ නම සනක්පත්ත මේ සනක්පත්ත කියන තැනත්තාට ඒ හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේගෙන් උපදෙස් ලබාගෙන භාවනා කරලා දිබ්බ චක්කු ඥාණය උපදවා ගන්නට පුළුවන් ශක්තිය ලැබුණා. ඈත තියෙන රූප දකින්නට පුළුවන්, දෙවිවරු දකින්නට පුළුවන්, පියගිය හැට පේන්නේ නැති භූතයන්, අමනුෂ්‍යයන් වැනි අය දකින්නට පුළුවන්. මේ ඥාණයට තමයි දිබ්බ චක්කු ඥාණය කියන්නේ මේක උපදවා ගන්න. මේ ශ්‍රණක්වත් කල්පනා කළා ඊට පස්සෙ මම දැන් දිබ්බ ශ්‍රෝත ඥාණයක් උපදවා ගන්නට ඕන. පෙර කියන්නේ ඈත තියෙන ශබ්ද, පියවි කනට ඇහෙන්නට බැරි සියුම් ශබ්ද පවා අහන්නට පුළුවන් ඥාණයක්. මේක උපදවා ගන්නට තරම් පාරමී ශක්තියක් මේ සුණක්පත්ත කියන ඒ හාමුදුරන්ට තිබුණේ නැහැ. ඒ වගේම ඒක උපදවා ගන්නට පරිබෝධ කර ධර්මයක් ගොඩාක් තිබුණා බුදුරජාණන් වහන්සේ මේක දැක්කා ඒක නිසා ඒ සඳහා උපදෙස් ලබා දුන්නේ මෙම නිසා සුණක්කත්ත කියන ඒ හාමුදුරුව බුදුරජාණන් වහන්සේ කරේ අමනාප වුණා මේ අමනාප වෙලා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා ප්‍රකාශ කරනවා මම තවදුරටත් ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක් වශයෙන් ඉන්නේ ඔබ වහන්සේ අනුගමනය කරන්නේ මම ශිවරු හැරලා යනවා එෙහිදී බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් විමසනවා සුනක්කත් මම ඔබට කීවද මගේ ළඟට ඇවිල්ලා මහාන වෙන්නය මම ළඟ මගේ අනුශාසනා පිළිපදින්නේ කියලා නෑ මම මේ මුතුනක්කත් කියනවා නෑ එහෙම මට කීවේ නෑ සුනක්කත් ඔබ මට කීවද මම ඔබ වහන්සේ ළඟ ඇවිල්ලා පැවිදි වෙනවය පැවිදිලා ඔබ වහන්සේගේ අවදාව අවවාද අනුශාසනා පිළිපදමින් කටයුතු කරනවාද කරනවාද නෑ මම එහෙම කිව්වෙත් නෑ එහෙම දෙකම කියලා නැතිකොට ඔබ මේ කියන කතාවේ තේරුමක් නැහැ මේ මට මේ කියන කතාවේ තේරුමක් නැහැ මම මේ ශිවරු ඇරලා යනවායි කියන කතාව. ඒකට සුණක්පත් ප්‍රකාශ කරනවා ඔබ වහන්සේ මට ඉද්ධි ප්‍රාතිහාරයේ කිසිවක් පෙන්වන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ සුණක්පත් ප්‍රකාශ කරන්නේ ඔබ මට කීවද නැත්නම් මම ඔබට කීවද මේ පිළිබඳව යම් කිසි දෙයක් මීට ප්‍රථමේ මම ඔබට කිව්වද එන්න මහණෙන්න මම ඔබට ඉද්ධි ප්‍රාතිහාර්ය පෙන්වන්නම් කියලා. නෑ එහෙම කිව්වේ නෑ. ඔබ මට කීවද ඔබලා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ළඟ මම පැවිදි වන්නේ ඔබ වහන්සේ මට මේ ඉද්ධි ප්‍රාතිහාර්ය පෙන්වයි කියලා. එහෙම කිව්වෙත් නෑ. එසේ කියලා නෑ කියලා කියලා නැති නිසා ඔබගේ මේ වරද දැන් තේරුම් ගන්නයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළාට පස්සේ සුණක්කත් තවදුරටත් කරුණ ඉදිරිපත් කරන නිසා බුදුරජාණන් වහන්සේ විසින් ඔහුට දැක් වූ විද්ධි ප්‍රාතිහාරයේ කීපයක් ප්‍රකාශ කළා ඊට ප්‍රථමයෙන් උන්වහන්සේ වදාරනවා සුණක්කත් ඒ ඉද්ධි ප්‍රාතිහාර වලින් ඇති වැඩේ කුමක්ද මම ඉද්ධි ප්‍රාතිහාරයේ පින්නුවක් නැත. මා විසින් යම්කිසි ධර්මයක් දේශනා කළා නම් මේ නිර්වාණ ධාතුව අවබෝධ කිරීම සඳහා ඒ ධර්මය අනුව පිළිපැදීම තුළින් කෙනෙකුට නිවන අවබෝධ කරලා සසර දුක නැති කරන්නට පුළුවන්ද බැරිද? සනත්පත්ත ප්‍රකාශ කරන අපලුවනි ස්වාමීන් වහන්සේ එහෙමනම් ওই දිද්දිපාතිහාරවල තියෙන වටිනාකම අගය කුමක්ද කියලා ප්‍රකාශ කරලා උන්වහන්සේ විසින් සනත්පත්තට ඊට ප්‍රථමයෙන් පෙන්වන ලද ඉදිපාතිහාරයේ පිළිබඳ කරුණු අවස්ථා තුනක් පිළිබඳව කරුණු දැක්වුවා. මේ කරුණ සියල්ලම දීඝනිකායේ පාටික කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ දැක්වෙන්නේ බුදුහාමුදුර විසින්මයි දේශනා. බුද්ධජනන මහසී සුණක්පත්යි දවසක් පින්න පාතේ වඩිනවා. ඒ පාරේ අයිනේ හිටියා කෝරක්පත්ති කියලා නිගණ්ඩේ, නිරුවත් නිගණ්ඩේ. මොහු බල්ලකුගේසේ ඒ වෘත්තයේ සමාදන් වෙලා කුක්කුරබත කියන වෘත්තයේ සමාදන් වෙලා කටයුතු කරන කෙනෙක් කකුල් හතරෙන් යනවා වගේ බල්ලෙක් අත් දෙක බිම තියලා යන්නේ. කෑම බිම දැම්මට පස්සේ බල්ලෙක් කනවා වගේ කන්නේ. ඉතින් ඒක නිසා බොහෝ මිනිස්සු කල්පනා කළා මෙයා උතුම් රහත් කෙනෙක් කියලා නොඑක ආකාරයෙන් එයාට පොද පූජා සත්කාර එහෙම කරනවා. මේ සුණක්කත් දැක්කා මේ කෝරක්කත් කියන ඒ නිගණ්ඨයා බුදුහාමුදුරුවොත් එක්ක මේ යන්නේ යන විදිහ දැක්කා. දකින්නකොට සුණක්පත්ද කල්පනා කරනවා අර නියම රහතන් වහන්සේ නමක් නේ. බුදුහාමුදුර මොහුගේ සිත දැක්කා දැකලා අහනවා "ත්වන්නාම මොගපුරිස සක්්‍ය පුත්‍යෝති පටිජානිස්සසේ" ඔබත් මේ බුද්ධ පුත්‍රයෙක් කියනවද නැත්නම් බුද්ධ ශා วก යෙක් කියලා කියනවද බුදුහාමුදුරන්ගෙන් අහන ඇයි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මට එහෙම කිව්වේ? අර සුණක් මේ ගෝරක්කත්තේ කියන නිගණ්ඨය දැකලා ඔබ හිතුවා නේද මෙයා මා උතුම් රහත් වූ කෙනෙක් කියලා. එතකොට මෙයා අහනවා සුණක්කත්ත කියනවා කින්පන බන්තේ භගවා අරහතස්ස මච්චරියා මොකද බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ රහත් වෙච්චය කරේ මසුරුකමක් එහෙම තියෙනවා දක්වනවා බලන්න බුදු කෙනෙකුට උනත් කතා කරන විලාසය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මගේ එහෙම මස්ලකමක් නැහැ මිනිස්සුયો. මේ පුද්ගලයා ඔබ වතුන් රහතන් වහන්සේ කෙනෙක් කියන පුද්ගලයා තව දවස් හතක් ඇතුළතදී ආහාර දිරවන්නට බැරුව මැරෙනවා. මැරුණාට පස්සේ තීරත් සම්බකනම් වූ සුසාන භූමියේ ගිහිල්ලා දානවා. ඔහු මේ භූතයන්ගේ පහළම තත්ත්වයක කාලකන්‍ය අසරනිකාය උපදිනවා. උඹට කැමති නම් මැරිලා දවස් හතක් ගියාට පස්සේ ඔහුගේ ඔළුවට තට්ටු කරලා අහපන් කොහෙද ඉපදුනේ කියලා. එතකොට එයා කියයි අපි මෙතන ඉපදුනායි කියලා. සුණක්පත් දුවගෙන ගිහිල්ලා කෝරක්පත්ය ගාවට මේ කතාව පොත සැලකලා. බුදුහාමුදුරුවෝ කියපුවා සමහර ඊට වෙනවා ඒක නිසා ඔබ කෑමෙන් බීමෙන් එහෙම ප්‍රවේශම් වන්නේ බුදුහාමුදුරුවෝ බොරු කරන්නට ඕන. එහෙම කියවට පස්සේ කෝරක් කත්‍යයත් එහෙම නිගන්ඨෝ නිරන්තරයෙන් බුදුහාමුදුරේට විරුද්ධයි. එම නිසා කෑම බීමෙන් පුළුවන් තරම් ප්‍රවේශම් වුණා. බොහෝ විට කන්නේ නැතුවත් හිටියා. අත්තිනි දවසේ එනකොට ඔහුගේ දායකෝ රසමුසු සහිත සුවඳ සහිත කෑම ගෙනල්ලා බල්ලෙකුට දානවා වගේ ගොඩ ගැහුවා. තුනක් ඒ කෝරක්කත් ඒ කල්පනා කළා බුදුහාමුදුරුවෝ හත්වෙනි දවසේ මම මැරෙනවා කිව්වා අද මැරුණත් කන් නැතුව මැරෙන එකෙන් වැඩක් නැහැ කාලා මැරුණා. ඒක හොඳයි කියලා කන් අර කෑම කාලා ඒවා දිරව ගන්නට බැරුව එදාම මැරුණා. මේ මලනිනිය අර තීරන් සම්බක කියන සුසාන භූමියට දාන්න නැතුව වෙන තැනකට ගෙනියන්න ඕනේ කියලා සුනක්කත් රජකුමාරයෙක් නිසා රජවරුන්ගේ පිහිටත් ආධාරයත් උපකාරයක් ලබගෙන කටයුතු කළා. නමුත් එතනින් අඩියක්වත් මේ මලමිනිය සොලවන්නට බැරි වුණා. එතන තියෙනකොටම මලමිණිය හරියට විශාල ගල් පර්වතයක් පොළොව මත තැබුවාසේ සොලවන්නට අධ්‍යක් කඹ දාලා ඇද්ද ඇද්ද කඹ කැඩෙනවා මලමිණිය හෙල්ලෙන්නේ එතනම දාලා යන්නට සිදුණා දවස් හතරකට පස්සේ මේ කෝ මේ සුණක්කත් ගිහිල්ලා ඔළුවට තට්ටු කරලා ඇහුවා ඔබ කොහෙද ඉපදුනේ කොරක්කත්තේ මම කාලකන් යසලනිකායේ ඉපදුනායි කියලා මලමිණියට ඒ අසුරයා ආවේශ වෙලා කතා කරා බුදුහාමුදුරුවෝ හම්බෙන් දර්ශනක්පත් ඊට පස්සේ ආවා. මොකද දර්ශනක්පත් මං කියපේව හරි ගියාද නැද්ද? හරි ගියා ස්වාමීන් වහන්සේ. ඉතින් බුදුහාමුදුරුවෝ දර්ශනක්පත් ප්‍රකාශන මෙහිදී උඹට මම ඉද්ධිපාතිහාරයක් දෙන්නේ නැද්ද? ඔබේ සිත දැක්කා. දවස් හතෙන් මැරෙනවා කියුවා. තීරණ තීරත් සම්පක ස්ථානයේ මලමිණියේ දානවා කිව්වා. කාලකන්‍ය අසරණිකායේ උපදිනවායි කිව්වා. දවස් හතකදී ඔබට කතා කරලා ඒක එතන උපදුනායි කියලා කියනවා කිව්වා. මේ සියල්ලම සිදු වුණා නම් මම ඔබට ඉද්ධිකාශාරයක් නෙවෙයි දෙපෙන්නේ. ඉතින් තුනක් හත්තට ඒකට ඌ කියන්නට සිදු වුණා. තවත් අවස්ථාවකදී මේ සුණක් හත්ත ගියා වෙනත් කලාර මට්ටම කියලා නිගණ්ඨයෙක් ගාවට. එයා මා පුදුම මේ පිළිවෙත් හතක් අනුගමනය කරපු කෙනෙක්. ජීවිතේටම ඇඳුමක් අඳින්නේ නැතේ ජීවිතේටම බත් දෙලළු ආදී කන්නට මුළු ජීවිතේටම මස්රි සුරාවයි බීලා ඒව කාලා තමයි ජීවත් වන්නේ කිසිම අවස්ථාවක භ්‍රමචාරීත්වයෙන් වෙනවා වෙන ඒක කඩන්නේ නැතේ ස්ථාන කීපයක් වෙන්නලා මේ ස්ථාන වලින් ඉක්මවා යන්නේ නැතේ මේ ශ්‍රණක්පත්ත මේ පුජ්‍යලයා ගාවට ගියා ගිහිල්ලා ඒකට ප්‍රශ්නයක් ඇහුවා. මොහොත උත්තර දෙන්නට බැරි නිසා හිත නොසතට අමනාපයට පත් කරගත්තා ඒ කලාර මට්ටක තියෙන ආජීවකය. මේදී මේ ශ්‍රණක්පත්ත කල්පනා කරා අනේ රහතන් වහන්සේ කෙනෙකුගේ හිත කැඩුවානේ මම මට විශාල පාපයක් නිසිදුවනේ කියලා සමාව අරගෙන බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ අහනවා ඔබත් බුද්ධ ශ්‍රාවකේ කියලා කියනවා. මොකද බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ ඇයි ඔබ ගියා නේද අර අර කලාර මට්ටක ගාවට ගිහිල්ලා මෙහෙම හිතුවා නේද? ඊට පස්සෙත් මේ ගුණ තුනක්වත් එකේ ඔබ වහන්සේගේ ගුණ මේ රහතන් වහන්සේලා වෙනත් අය රහත් වෙනාට මසුරුකමක් ඊර්ෂ්‍යාවක් දක්වන ඇති නේද? එහෙම නෙවෙයි තුනක්වත් මේ කුජලයා තව ටික දවසකින් ඔක්කොම දේවල් අතහරිනවා. මොහුට මහා ලාභ සත්කාර ඒ කාලේ ගලාගෙන එනවා. මේ ලාභ සත්කාර ඔක්කොම උ නැති කරගන්න. ඔහු ගෑණියක් සමග ජීවත් වෙන්නට පටන් ගන්නවා ස්ථානත්‍යය ඉක්මවා යන්නේ නැති ස්ථානත් ඉක්මවා යනවා කියලා කියනවා. ඉතින් මේ ටික දවසකදී මේක සිදු වුණාට පස්සේ සනක්කත් ඒ බුදුහාමුදුරු හම්බුණාට පස්සේ බුදුහාමුදුරු හැව කොහොමද සනක්කත් මං කීව දේවල් ඉතුරුණාද නැද්ද මේ දේශනක්කත් මම ඔබට ඉදි ප්‍රත්‍යහාරයක් නෙවෙයි දෙන්නේ. තවස්ත අවස්ථාවකදී විශාලා මානවර හිටියා පාතික පුත්‍ර කියලා නිකන්තේ මෙයා මහා ප්‍රාඥයෙක් කියලා ලෝකයට කෑ ගහලා කියනවා මම බුදුහාමුදුරුවෝ වගේම ප්‍රාඥයෙක්. බුදුහාමුදුරුවෝ වගේ මෙද්දි ප්‍රාතිහාර්ය මටත් තියෙනවා. බුදුහාමුදුරුවෝ එක ඉද්ධියක් පෙන්වනවා නම් මම දෙකක් පෙන්වනවා. බුදුහාමුදුරුවෝ දෙකක් ඉද්ධි පෙන්වනවා නම් මම හතරක් පෙන්වනවා. උන්වහන්සේ හතරක් පෙන්වුවොත් මම අටක් පෙන්වනවා. බුදුරජාණන් වහන්සේ යන්තාක් ඉද්ධි පෙන්වනවා නම් මෙයන් අය වගේ දෙගුණයක් පෙන්වනවා. බුදුරජාණන් වහන්සේ ඉද්ධි පෙන්වන්නට බඟදුරක් ආවනම් මම ඉතිරි මඟදුර යනවා. මේ විදිහට ප්‍රකාශ කරපු නිසා බොහෝ ලාභ සත්කාර පිරිස මොහු කරා ඒක රාශිනා. සුණක්කත් මේ බව බුදුහාමුදුරන්ට ගිහිල්ලා ප්‍රකාශ. බුදුහාමුදුරුවෝ කිව්වා ඔය අදහස අත්හරින්න අත්හරින්නේ නැතුව ඔය පුද්ගලයාට මාව හමු වෙන්නටවත් එන්න බෑ. ඒ මාවත් මේ මොළුව හත් කඩකට පැනලා. එතකොට සුණක්කත් කියනවා රක්කතේතං භගවා වාච කට ආරක්ෂා කරගන්න බුදුරජාණන් වහන්සේ මොකද තුනක් අත්වුව එහෙම කියන්නේ. මේ පුජ්‍යලයා මහා විද්‍ය සම්පන්න කෙනෙක් වෙනත් මේ ඔය මනුෂ්‍ය වේශයක් හරි නැත්නම් තීසම් වේශයක් හේම අරගෙන ඔබ වහන්සේ ළඟට පැමිණියොත් ඔබ වහන්සේ මොකද කියන්නේ? සනක්කත් මා කියපු කිසි දෙයක් කවදාවත් වෙනස් වෙලා නැහැ. එයා මාර්ගයෙන් භාගයක් වෙනවා නම් මම මාර්ගයෙන් භාගයක් වෙනවා නම් එයා මාර්ගයෙන් එක් භාගයක් වෙනවා කියලා කියවා නේද? මම අද ශවස පින්නපාතෙන් මුළු ගම මුළු මාර්ගයේම ගෙවලා එයාගේ ස්ථානයට යනවා. ඔබට කැමති නම් කැමැති ඇයට ගිහිල්ලා කියන්න. ශ්‍රහක්කත් ඊට පස්සේ රජේ රජ කෙනෙක් නිසා. එදින විශාලා මහනුවර ප්‍රචාරයේ යවලා මහා විශාල සෙනඟක් රජවරු සහිත මේ ස්ථානයේ රැස්න බුදුහාමුදුරුවෝ පැමිණෙන බව මේ පුද්ගලයා දන්නවා. භවයේ පැනලා වෙන ස්ථානයකට කියනවා. ඉතින් රැස්න මෙයාට ගිහිල්ලා කියනවා දැන් එන්න දැන් එන්න ඔබ ඔබ කිව්වනේ ඉද්ධිපාතිහාරය පෙන්නනවා පෙන්නනවා එන්නම් එන්නම් එන්නම් කිය කිය එහෙම්ම ඇලුනා වගේ ඒකෙන් බොහෝ උත්සාහ කළා හරි කියන ඊට පස්සේ මොකට සමච්චල් කරලා අපිට ගෙන්න ගන්නට පුළුවන් කියලා මිනිස්සු ගිහිල්ලා කියන්නට පටන් ගත්තා ඔබ මහලුකුවට සිංහේ සිංහනාද කරන අවස්ථාවේදී මම සිංහනාදර කරනවා කියලා සිවණෙක් කියන්නාසේ කීව නේද බුදුහාමුදුර එකක් ඉද්දි පෙන්වුවොත් මම දෙකක් පෙන්වන්නම් ආදී වශයෙන් ඉතින් කෝ ඔබ කියලා එහෙම සමච්චලයට බඳුන් කරලා කතා කරා මේනවා මේනවා කිය කියා නැවත නැවත පොළොවේ මැලිලා වගේ සිටිනවා ඊට පස්සේ නැවත බුදුහාමුදුර ළඟට ඇවිල්ලා ඒ පිරිස කිව්වා ඌට එන්නේ නැහැ කියලා. බුදුහාමුදුර කව කබ්බදාල ඇදගෙන ආවත් මම ළඟට එන්නට බෑ. ඊට පස්සේ ආපහු බුදුහාමුදුර අර මේ පාටික පුත්‍රකාවට මිනිස්සු ගිහිල්ලා කියනවා ඔබ කිසිම ඉද්ධිකාතිහාරයක් පෙන්වන්න ඕනේ නැහැ. බුදුහාමුදුරන් ගාවට ගියොත් ඇති ගියාම බුදුහාමුදුර කරා. එන්නම් එන්නම් එන්නම් කියනවා එම්මැලේ. පොළොවේම ඇලුනා වගේ සිද්ධ එන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ පිළිසර ධම්ම දේශනා කළා. ගියාට පස්සේ සුණක් අත්තරින් අහනවා සුණක් අත්ත කොහොමද? මං කියපේවා හරි ගියාද නැද්ද? ඒක වරදින්නේ නැහැ කිසිසේත් බුදුහාමුදුරයන් දෙයක් කියවනනම් ඒක ඒවක්කාරයෙන් සිදු වෙනවා. ඒ සුණක් අතෝ අහලා සිවුරු හැරලා ගියා. සිවුරු හැරලා ගිහිල්ලා බුදුහාමුදුරන්ට දෝෂාරෝපණය කරනවා. විශාලා මහනුවර පුරාම ඇවිද ඇවිද මේ මිනිහා දෝෂාරෝපණය බුදුහාමුදුරෝ දේශනා කරන ධර්මයේ අනුව පිළිපැද්දහම සසර දුක නිම කරලා නිවන් යන්නට පුළුවන් වුණාට ඔය බුදුහාමුදුරෝ ගාව කිසිම විද්‍යාවක් නැහැ කිසිම අභිඥාවක් නැහැ කිසිම ප්‍රාතිහාර්යයක් නැහැ මේ තර්ක විතර්ක වලින් ওই කරුණ ඉදිරිපත් කරන්නේ. ওই විදිහට තමයි ඔය ඔය ඕක ප්‍රධාන කරගෙන තමයි ඒ තුනක්පත් දෝෂාරෝපණය කරන්නට පටන් ගන්නේ. ශරීරත් සාම්ද්‍රෝ පින්දපාතය අධ්‍යයයට මේ කතාව ඇහුණා බුදුහාමුදුර ළඟට ඇවිල්ලා ප්‍රකාශ කළා. අන්න එහිදී තමයි ওই මහා ශීනාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ. ඔය කියපු කතා ඔක්කොම තියෙන්නේ පාටික සූත්‍රයේ දීඝනිකායක නිසා මේ මාටුවා මත හෝ පසුකාරී නැති වූ අදහස් නෙවෙයි බුදුහාමුදුරුවෝ විසින්ම ප්‍රකාශ කළ ශ්‍රේමක අදහස්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ඔහොම කීවාට පස්සේ මේ සුණක්කත් ඔබ වහන්සේට දෝෂාරෝපණය කරනවා කියලා මේ මෝඩ පුරුෂයා මට දෝෂාරෝපණය කරනවා කියලා මට ප්‍රශංසාවක් නෙවෙයි කරන්නේ. මොකද උන්වහන්සේගේ ධර්මය අනුව පිළිපැදීමෙන් කෙනෙකුට සසර දුක නිම කරලා නිවන් යන්නට පුළුවන් කියලා ඔහු කියනවා. ඉතින් ඔහු නින්දාවක් කරනවා කියලා මේ ප්‍රශංසාවක් කරන්නේ මෝඩකමට වෛරයෙන් ද්වේෂයෙන් මේ සිතින් යුතුව කටයුතු කරන්නේ හරියට අපායට නියම වූ පුද්ගලෙක් වගේ කියලා උන්වහන්සේ ළඟ තියෙන විශිෂ්ට ගුණධර්මයන් සනක් මේ සුරාතිපත් හාමුදුරන් ප්‍රකාශ කළා. දස තථාගත බල ඥාන චතු වේසාරජ්‍ය ඥාන ඒ වගේම චතියෝනි පරිච්ඡේදනාන ඒ වගේම අට්ඨ පරිසස් අකම්පණාන ආදී ඒ මහාදී විශාල ධර්ම කරුණු රාශියක් අඩංගු සූත්‍රයක් ඒ මහා සීනාන්ද සූත්‍රයේ කියන්නේ. එයින් තියෙන එක කොටසක් තමයි දස තථාගත බල කියන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන බල ඥාන 10ක්. දශිමානිකෝ දශිකෝ පණිමානිසාරි පුත්‍ර තථාගතස්ස තථාගත බලානි යී බලේ ආතම්ම තථාගතෝ ආසපන්තහනම් පටිජානාති පරිසාසෝ සීහනාදන් හදතේ භක්මචක්කම් පවත්තේති සරියුත්ථාම්දුරු අමතර බුදුහාමුදුරු ප්‍රකාශ කරන ආසාරි පුත්‍ර මට මේ වාගේ තථාගත දස බලනාන 10ක් තියෙනවා ඒ බලෙන් සමන්නාගත වූ මම ආසබද්ධානං ච පටිජානාති මේ ලෝකයේ තියෙන උත්තම ස්ථානයේ ශ්‍රේෂ්ඨම ස්ථානයේ ප්‍රතිඥා කරනවා. සීයනාදම් පවද්දති මම මහා සීයා මහා පරිසල් සීයනාදම් පවද්දති මේ මහා පේශමල දේව පිරිස් මාර් පිරිස් බ්‍රහ්ම පිරිස් මනුෂ්‍ය පිරිස් ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස් ආදී මහා පිරිස්මල මහා සීයනාද පවත්වනවා ධම්මචක්කම් පවත්තේති උත්තම වූ ධම්මචක්‍රේ මා පවත්වනවා කතමානි දස මොකද්ද 10 10 ඉතේ ශාරිපුත්ත තථාගතෝ ඨානන්ත ඨාන්තෝ අට්ඨානන්ත අට්ඨානතෝ තාදූතම් පජානාති යම් කේ ශාරිපුත්ත තථාගතෝ ඨානන්ත ඨානතෝ අට්ඨානන්ත අට්ඨානතෝ තාදූතම් පජානාති ඉදම් පේ ශාරිපුත්ත තථාගතෝ සතථාගත බලං හොතේ යම්බලං ආගම තථාගතෝ ආසපණ්ඨානම් පටිජානාති පරිසාසෝ සේහනා දන්නදති බ්‍රහ්මචක්ඛං පවත්තේති මේ පළවෙනි තථාගත බල ඥානය සාරිපුත්‍ර මට තියෙනවා අට්ඨාන අට්ඨාන ඥානය මේ දේශිත වෙනවා ඒ මේෂේ සිදු වෙන්නේ නැහැ කියලා උන්වහන්සේ යම ප්‍රකාශ කළා නම් ඒකේ ආකාරයෙන්මයි සිදු වෙන්නේ උන්වහන්සේත් පහන නේතං විජ්ජති නේතං තහනම් විජ්ජති කියන වචන දෙක පාවිච්චි කරලා විශාල ධර්ම කොටසක් පාවිච්චි කරන දේශනා කරලා තියෙනවා. තහන මේතං විජ්ජති එකේ මේ විදිහට මේ සිදු වෙනවා. නේතං තහනම් විජ්ජති මේක කවදාවත් සිදු වෙන්නේ නැහැ කියලා. දෙනාය කියන්නේ දේවක් වාගේ නෙමෙයි බුදුහාමුදුරුවෝ යමක් කියවනනම් ඒක ඒකාන්ත වශයෙන්ම සිදු වෙනවා. මේ කරුණ කීපයක් පමණක් මේ ආයතන මා ප්‍රකාශ කරන්නවා. සම්මා සම්බුද්දසතේ පරිජානතෝ මේ ධම්මා අනුබුත් අනිදි සම්බුද්ධාතේ తත්‍රවත්මන් සමනෝවා බ්‍රාහ්මනෝවා දීවෝවා මාරෝවා බ්‍රහ්මවා කෝචිවා ලෝකස්මින් සහ ධම්මේන පටිච්ච පටිච්චෝදේශතේ තේ නිමිත්ත මේ සම්බික්ක වේන සමනුපස්සාමි සම්මා සම්බුද්ධේ කියලා ලෝකයට ඔබ වහන්සේ ප්‍රතිඥා කරනවා මෙන්න මේ ධර්මය ඔබ වහන්සේ අවබෝධ කරලා නැහැ කියලා කිසිම දෙවියෙකුටවත් කිසිම ග්‍රහණයෙකුටවත් කිසිම මාරයෙකුටවත් මේ ලෝකේ කිසිම සත්‍යයකටවත් උන්වහන්සේ ළඟට ඇවිල්ලා හේතු සාධාරණ සහිතව කරුණු සහිතව කියනමයි කියන කාරණාව කවදාවත්ම සිදු නොවන එක. මේක මහා පුදුම ඥානයක් සම්පන්නා ඥානයේ ප්‍රතිඥා කරලා දේශනා කරපු පාඩයක් කොයි මා ඉදිරිපත් කළේ. මේ ලෝකයේ කිසිම කෙනෙකුට කියන්නට බෑ මම සියල්ලම දන්නවා මගෙන් මං කිසිව මේ දේ දන්නේ නැහැ කියලා ලෝකයේ කිසිම මයි ළඟට ඇවිල්ලා කිසි කෙනෙකුට කියන්නට බෑ කියලා එවැනි දෙයක් ප්‍රකාශයක් කරන්නට සම්මා සම්බුදු කෙනෙක් කර වෙන කිසියෙක් සමත් ගන්නෑ අපි එදම එකම විෂයක් පිළිබඳ අද අද කාලේ තියෙන එකම විෂයක් ගැන පරතරයටම කිය කෙනෙකුට උනත් මම මේ විෂය ගැන තියෙන දේවල් ඔක්කොම දන්නවා කියලා ඔහුටවත් කියන්නට බෑ ලෝකේ පවත්නා වූ සියලුම දේවල් ගැන කවර කතාවක්ද අතීතයේ ඈතට ඈතට ඈතට දිවෙන අතීතයේ තිබු සියලුම දේවල් අනාගතයේ නිමක් නොවන ඈතට දිස්තෙන කාලයක් ඒ අනාගත කාල පරිච්ඡේදයේ සිදුවන සියලුම දේවල් වර්තමාන වශයෙන් මේ ලෝකයේ යම්තාක් සත්‍ය කොටසයන් සිටයි ඒ සියලුම සත්‍ය කොටසයන් විසින් යම් කිසි දෙයක් සිටුවනන් දැක්කනම් නුවණින් පරික්ෂා කළානම් යම් කිසි විෂයක් පිළිබඳ අවබෝධයක් ඇති කරගත්තා නම් දැනුමත් තිබෙනවා මේවා පිළිබඳ යම්තාක් ලෝකයේ දතයුතු දේවල් කියනවා ඒ සියල්ලම බුදුරජාණන් වහන්සේට පෙනෙනවා දැర్శණය වෙනවා ඒ ඔක්කොම දන්නවා මේ ප්‍රතිඥාව මේ ලෝකයේ කිසිම කෙනෙකුට කරන්නට බැරි මහා අසමසම ප්‍රතිඥාව උන්නාසේගේ සර්වතා ඥානය ගැන සිතනකොට අපට හිතා ගන්නටත් බෑ මෙවැනි සර්වතා ඥානයක් කෙනෙකුට කොහොමද පහළවන්නේ කියලා. ඒ තරම් මේක ගැඹීරයි, ඒ තරම් මේක පුදුලයි, ඒක තරම් මේක පළ එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ඊති ධම්මා අන්තර ඊති අන්තරායක ධම්මාවස්ථා භගවතාසේ පටිච්චේසු නාලං අන්තරායාති ඔබ බුදුරජාණන් වහන්සේ විසින් යම් ධර්මයක් අන්තරාය කර කියලා දේශනා කළා තියෙනවා නම් ඒ ධර්මයේ කොහේ පිළිපැදීම තුළින් මේකෙන් යහපතක් වෙනවා කියලා දීවෝ අමාරෝ බ්‍රහ්මා කෝචිවා ලෝකස්මි සහ ධම්මේන පටිච්චෝපදේශිතේ දෙන මිත්තමේ තම්බිකේන සමන්පස්සාමේ කිසිම දිවියෙකුටත් බ්‍රහ්මයෙකුටත් මාරයෙකුටත් කිසිම සත්‍යයකට ලෝකයේ සිටින බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කරුණු උත්සාහගතව කියන්නට බෑ ඔප්පු කරන්නට බෑ ඔබ වහන්සේ යම් අනත්තතාවකට දෙයක් මේකෙන් අයහපතක් වෙනවායි කියලා කිය යම් කිසි දෙයක් කියවනම් ඒකෙන් යහපතක් වෙනවායි කියලා ඒකෙන් සිදුවන්නේ මා යහපතක් යසතේ යත්තාය ධම්මෝ දේශිතෝ සෝතක්කරසන් නිර්යාති දුක්ඛක්ඛ මට හරියට මතක නෑ බුදුරජාණන් වහන්සේ විසින් යම් කිසි ධර්මය දේශනා කළා නම් මේ නිර්වාණය අවබෝධ කිරීම සඳහා ඒ නිර්වාණය අවබෝධ කිරීමට දෙන්නා වූ මාර්ගයේ පිළිපැදීමෙන් යම් කිසි කෙනෙකුට ඒ නිවන අවබෝධ කරගන්නට බැහැ කියන කතාව කිසිම දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට ඇවිල්ලා කියන්නට බෑ ඒක ඒකාන්තයෙන් සිදු වෙනවා මේ තහනාටහන ඥානය ගැනයි මම මේ කරුණු කීපයක් කතා කරන්නේ. මට ලොකු ආබාධයක් ආ මේ අවස්ථාවේ ඒකයි මේ වචන පැතිරෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ සෝවාන් වූ කෙනෙක් ගැන කියනකොට සෝතාපට්ටි පුද්ගලයෙක් ගැන කියනකොට සෝවාන් වූ පුද්ගලයෙක් කවදාවත් මව මරයි කියන කතාව කිසිදාක සිදු නොවන දෙයක්. පියා මරයි කියන කතාව කවදාවත් සිදු නොවන දෙයක්. රහතන් වහන්සේ කෙනෙක් මරයි කියන එක කවදාවත් සිදු නොවන දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ලේසලුවයි කියන එක කවදාවත් සිදු නොවන දෙයක්. ඒ වගේම සංඝ බෙහෙත කරයි කියන එක කවදාවත් සිදු නොවන දෙයක්. සෝවාන් වූ කෙනෙක් කවදාවත් අපායගාමී අකුසල කර්මයක් කරයි කියන එක කවදාවත්ම සිදු නොවන දෙයක්. සෝවාන් වූ පුද්ගලෙක් අන්‍ය ශාස්ත්‍රයේ පසුපසෙ යයි කියන එක කවදාවත් සිදු නොවන දෙයක්. සෝවාන් වූ පුද්ගලෙක් ආත්ම හතක ඇතුළත රහත් නොවේ සිටිනවා කියන එක කවදාවත් නොසිදු වෙන දෙයක්. ඒවා නොසිදු වෙන දේවල් වශයෙන් බුදුහාමුදුරුවෝ පෙන්වුම් කළේ ඒවා කවදාවත් සිදුවන්නේ නැහැ. ඒ වගේම උන්වහන්සේ දක්වනවා ඉත්‍ත්‍යයකට කවදාවත් සක්‍රිය වෙන්නට පුළුවන් කියන එක කවදාවත් සිදුවන්නේ මානය වෙන්නට පුළුවන් කමක් නැහැ ඉත්‍ත්‍යයකට මහා ප්‍රඥා වෙලා උපදින්නට පුළුවන් කමක් නැහැ ඉත්‍ත්‍යයකට චක්‍රවර්ති රජ කෙනෙක් වෙලා උපදින්නට පුළුවන් කමක් නැහැ ඉත්‍ත්‍යයකට ඒක කවදාවත් සිදුවෙන්නේ නැහැ සම්මා සම්බුද්ධත්වයට පත් ගන්නට බෑ කසිදාක ඉත්‍ත්‍යයකට මා හිතන්නේ පසේ බුද්ධත්වයට පත් වන්නට අධ්‍යා කිසියෙකුට ස්ත්‍රියකට කිසිදාක ස්ත්‍රියකට මොකද පසේ බුද්ධත්වයට පත් වූ ස්ත්‍රියක් ගැන කිසිම තැනක සඳහනක් කිසිම අවස්ථාවක් අපිට දක්වන්නට ලැබිලා නැහැ. නමුත් පුරුෂයෙකුට මේවා කරන්නට පුළුවන් ස්ත්‍රියකට කවදාවත් මේවා කරන්නට බැරි බව මේ සානාටහන්නානේ උන්වහන්සේට පේනවා. එකම අවස්ථාවකට බුදුවරු දින්නෙක් ලෝකයට කවදාවත් පහළවන්නට බෑ. චක්‍රවර්ති රජවරු දෙදෙනෙක් කවදාවත් ලෝකෙට පහළවන්නට බෑ. ඒක කවදාවත් සිදු නොවන බව බුදුහාමුදුරන්ගේ තහනාටහන් ඥාණයට පේනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් රහත් වෙනවා නම් මෙයා විද්‍යාව නිරුද්ධ නොකර කවදාවත් කිසි කෙනෙකුට රහත් වන්නට බෑ. යම් කිසි කෙනෙක් සෝවාන් වෙනවා නම් සක්කාය දිට්ඨිය නිරුද්ධ නොකර කවදාවත් කිසි කෙනෙකුට සෝවාන් වෙන්නට බෑ. මේ ලෝකයේ තියෙන සංස්කාර ධර්ම අනිත්‍ය නිරෝධය විරුද්ධ වී යන නිසා මේ අනාත්මය කියන අවබෝධයක් ඇති කරගන්නේ නැතුව කිසිදාකට කිසියෙකුට මාර්ගඵලයක් ලබන්නට බෑ. මේවා සිදු වෙන්නේ නැහැ. මේ තණ්හාන විජ්ජති. මේ විදිහට උන්වහන්සේ ළඟ තහනාඨාන ඥානයක් තියෙනවා. ඒ තහනාඨාන ඥාණයෙන් යුතුව යම් කිසි දෙයක් ප්‍රකාශ කළා නම් ඒක ඒ ආකාරයෙන්ම සිදු වෙනා වෙන ආකාරයකින් සිදුවන්නේ. පුනිස්පරං සාරිපුත්ත තථාගතෝ අතීතනාගත පච්චුප්පන්නානම් කම්ම සමාදානං තානසෝ හේතුසෝ විපාකං යථා භූතං පජානාති යම් විසාරිපුත්ත තථාගතෝ අතීතනාගත පච්චුප්පන්නානම් කම්ම සමාදානං තානසෝ හේතුසෝ විපාකං යථා භූතං පජානාති ඉදම් පේසාරිපුත්ත තථාගතස තථාගත බලං හොතේ යම් බලං ආගන්න තථාගතෝ ආස්පණ්ඨානම් පජානාති පරිස්සාසු සීහනාදන් නන්දතේ බ්‍රහ්මිතක්කම් පවත්තේති මේ දෙවන තථාගත බල ඥානයේ අතීත අනාගත වර්තමාන කාලත්‍රයේ මාතු කර්මඵල ගැන උන්වහන්සේ තුල පුදුම දැනීමක් පුදුම ඥානයක් පවතින. උන්වහන්සේ මේ ලෝකේ යම් තාක් සත්ව සිටිනම් දිව්‍යෝ හරි මාර්යෝ හරි බ්‍රහ්මයෝ හරි මනුෂ්‍යයෝ මනුෂ්‍යාදී ලෝකේ වන්තා සත්ව සිටිනානම් ඒ සියලුම සත්‍යයන් දැස බලලා උන්වහන්සේට දකින්නට පුළුවන්. මේ මේ සත්‍ය කරලා තියෙන්නේ මේ මේ කර්මය මේ කර්මය කරලා මේ තැන උපදලා තියෙන්නේ. මේ කර්මය කලේ මේක මේ මෙපමණ කාලයකට පෙරදී මේ කර්මෙන් මෙච්චර විපාක මේ පුද්ගලයා විඳලා තියෙනවා. තව ඉදිරියට මෙච්චර නම් මේ පුද්ගලයාට මේ කර්මෙන්ම විපාක විඳින්නට සිදු වෙනවා. එහෙම දකින්නට පුළුවන්. අතීතයේ කරපු කර්ම ගැන. ඒ වගේම යම් කෙනෙක් අනාගතේ මේ මේ කර්ම කරයි කියලා ඒකාන්ත වශයෙන්ම බුදු කෙනෙකුට දකින්න පුළුවන්. අපි ගැන කල්පනා කරනවා අපිටවත් හිතන්න බෑ අනාගතයේ මෙහෙම මේ දෙයක් අපි කරයි නොකරයි. වර්තමාන වශයෙන් ලෝකේ යන්තා සත්‍ය සිටිනා ඒ සත්‍යව කරන සියලුම කර්ම උන්වහන්සේට දැర్శණය වෙනවා. සමහර සත්‍ය ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යුතු අකුසල කර්ම රැස් කරන ආකාරය දකිනවා. මේ කුද්ධලෝ ලෝභයෙන් යුතුව, මේ කුද්ධලෝ ද්වේෂයෙන් යුතුව මේ පුද්ගලයා ලෝභ දෝෂ මෝහ ආදී අකුසල මූලයන්ගෙන් යුතුව මේ අකුසල කර්ම රැස් කරන අය. සමහර අය කුසල කරන විට ලෝභ, අලෝභ, දෝෂ, මෝහ යන ත්‍රි හේතුකම හේතු තුනම ඇතුව කුසල කරන අය. සමහරව මෝහේ නැතුව ප්‍රඥාව නැතුව කුසල කරන අය. සමහරව ශ්‍රද්ධාවෙන්, වීරයෙන්, ප්‍රඥාවෙන් යුතුව කුසල කුසල කරන අය. සමහරව ඊර්ෂ්‍යාව, කෝපය වැනි ඒ ක්ලේශ ධර්ම පාදක කරන තවත් අකුසල කර්ම කරන අය. සමහර අකුසල කර්ම තියෙන අය කරනකොට ඉෂ්ටයි කාන්තයි මනාපයි වශයෙන් පෙනුනට මතු අනාගතයේදී මතු බහවලදී අනිෂ්ට විපාක ගෙන දෙන කර්ම දැන් කරනකොට මිහිරි නමුත් අනාගතයේදී අනිෂ්ට දුක් විපාක ලබා දෙනවා සමහර කර්ම තියෙනවා මේ කරන විට මිහිරි අනාගතයේදී ඉෂ්ට විපාක ලබා දෙනවා සමහර කර්ම තියෙනවා කරනකොට මිහිරි අමිහිරි නමුත් අනාගතයේදී ඉෂ්ට වූ මිහිරි වූ විපාක ලබා දෙනවා සමහර කර්ම තියෙනවා කරනකොට මිහිරි පසුවට අමිහිරි විපාක ලබා දෙනවා. මෙවැනි කර්ම උන්වහන්සේ දකිනවා. සමහර කර්ම තියෙනවා මේ ජීවිතයේදී ඵල දෙන දෙත්ත ධම්ම වේදිනීය කර්ම. සමහර කර්ම තියෙනවා මේ ජීවිතයේ දෙවිදිතව ජීවිතයේදී අනිවාර්යයෙන්ම ඵල දෙන කර්ම. මේ මේ කුද්දලෝ අනිවාර්යයෙන්ම දෙවන ජීවිතයේ ඵල දෙන මේ කර්ම කරලා තියෙනවායි කියලා උන්වහන්සේ දකිනවා. සමහර කන්න තියෙනවා සංසාරයේ පුරා කවදා හෝ දවසක පළදෙන කන්න ඒකත් දකිනවා. සමහර කන්න තියෙනවා අහෝ සීවි යන කන්න විපාක නැති නැති වී යන කන්න. ඒ කන්නත් බුදු දානහාසිය දකිනවා. සමහර කන්න තියෙනවා ගරුක වශයෙන් සැලකිය හැකි කන්න. සමහර කන්න තියෙනවා ලෞක වශයෙන් සැලකිය හැකි කන්න. සමහර කර්ම තුළින් නැවත ඉපදීම ගෙන දෙන කර්ම මේ මේ කුජ්ජලෝ කරලා තියෙනවා ඒකෙන් නැවත ඉපදීමක් කර වෙන දෙයක් වෙන වෙන දෙයක් සිදු වෙන්නේ නැත්නම් ඒකත් උන්වහන්සේ දකිනවා. යම් යම් කර්ම කිරීම තුළින් ඉපදීමක් ලබා දුන්නේ නැතත් ඒක ඉපදුනාට පස්සේ ප්‍රවෘත්ති විපාක වශයෙන් ඵල දෙන කර්ම නම් ඒ ප්‍රවෘත්ති විපාක වශයෙන් මේ කර්ම ඵල දෙනවා කියලා දකින්නේ. උන්වහන්සේ දකිනවා මේවා උපස්තම්භක වශයෙන් මේ මේ පුද්ගලයන්ට මේ කර්ම ඵල දෙනවාය. නැත්නම් උපපීඩක වශයෙන් මේ කර්ම ඵල දෙනවාය. නැත්නම් උපඝාතක වශයෙන් මේ කර්ම ඵල දෙනවාය. මේ ආදී විවිධ විවිධ දෘෂ්ටි කෝණ වලින් උන්වහන්සේට මේ කර්මයේ විපාක සත්‍යය පිළිබඳ අතීතේ අනාගත වර්තමාන වශයෙන් කාල ප්‍රේතමය ශීලෝම කර්මයන් පිළිබඳ පැහැදිලි සත්‍ය අවබෝධයක් අත්දකින්නට පුළුවන්. සාමාන්‍ය කෙනෙකුට කර්මය ගැන හිතන්නට බෑ. උන්වහන්සේට පුළුවන් අපේ තම එක මිනිස්සු සිය දෙනෙක් විතර එකතු වෙලා මනුෂ්‍ය ඝාතනයක් වැනි පංසාල අපරාධයක් කරනවා. උන්වහන්සේට දකින්න පුළුවන් මේ මනුෂ්‍ය සිය දෙනාට මේ කර්මයේ පළ දෙන්නේ කොහොමද කියලා. එක මිනිසෙක් අපායට යන්නට පුළුවන් තාම ඒ අපායට යන පුද්ගලයන් අතර කෙනෙක් මහා නරක ආදියකට යන්න පුළුවන් නැත්නම් තවත් කෙනෙක් ওই කුංචි නරකයකට යන්න පුළුවන් නැත්නම් තවත් කෙනෙක් ඒ අතරතුරින් ප්‍රේත ලෝකවල උපදින්නට පුළුවන් අමනුෂ්‍ය ලෝකවල උපදින්නට පුළුවන් ඒකේ විවිධ කොටස් දෙනවා ඒ ඒ විවිධ කොටස් වල උපදින ආකාරය දකින්නට පුළුවන් සමහර කෙනෙක් මේ ත්‍රිසංගත වන්නට පුළුවන් ඒ ත්‍රිසංගත සත්‍යෝ විවිධ විවිධ ත්‍රිසංගත සත්‍යෝ ඉන්නවා මේ කර්මයේ සත්‍යේ මෙයා මේ ත්‍රිසං ලෝකයේ උපදිනවා මේ ත්‍රිසං ලෝකයේ උපදිනවා කියලා දකින්න පුළුවන් එකම අවස්ථාවේදී කරන ලද කර්මයේදී කර්මයේ නමුත් විපාක දෙන ආකාරය විවිධ විවිධ වෙනවා මොකද ඒ ඒ පුද්ගලයාගේ සිතේ යෙදෙන චිත්තචෛතසික ධර්මයන්ගේ ස්වરૂපය මත මේක සාමාන්‍ය ලෝක සත්‍යයට හිතන්නටත් බැරි දෙයක් කම්ම විපාකෝ වික්‍රේණ චින්තියෝ හරි නොචින්තේයෝ කියන්නේ අචින්තේයෝ. කම්ම විපාක ගැන හිතන්න හිතලා නිම කරන්නට බෑ. නොචින්තේතබ්බෝ කියලා හිතන්නටත් එපා. යම් චින්තෙන්තෝ උම්මාදස විඝාතස භාගියස්ස යම් කිසි කෙනෙක් ඒ කර්ම විපාක සත්‍යයේ ස්වરૂපය ගැන පැහැදිලි අවබෝධයක් ඇති කර ගන්නට උත්සාහ කරනවා නම් මුම්පන්තු භාවයටපත් වෙනවා කරදරයකට දුකකටපත් වෙනවා අපි හිතුවොත් එයා මේ කන්නේ මේ විදිහට කර්ම ඵල දෙන්නේ කොහොමද කියලා සමහර විට අපට අවබෝධ කරගන්නට බැහැ අපි සමාජයට කියන්නේ අනේ අපි කරලා තියෙන්නේ මොන කර්මයක්ද කියලා දන්නේ අපි දුකක් විඳිනකොට බුදුරජාණන් වහන්සේට එහෙම නෙවෙයි මුළු විශ්වයේ යන්තා සත්‍යය සිටිනා නම් ඒ සත්‍ය කරන ලද කර්ම ශේෂ වී ඇති කර්ම ඉදිරියේදී විපාක දීමට ඇති කර්ම අනාගතයේදී කරනු ලබන කර්ම ඒවෙන් ලැබෙන විපාක ආදී වශයෙන් මහා දැනුමක් උන්වහන්සේ තුළ තියෙනවා මේක සම්මා සම්බුදු කෙනෙකුටම පමණක් සීමා වූ අසන්න සම්ම ඥානයක් වෙනත් කෙනෙක් ඕවා දකිනවා නම් බුදුහාමුදුරුවෝ දැකපු අවබෝධයෙන් අනු මාත්‍රයක් පමණක් අවබෝධ ගන්නට පුළුවන් ශරීරොත් මහරහතන් වහන්සේ වැනි උතුම් කෙනෙකුට තුන්වෙනි ඥානයේ වශයෙන් තථාගත බල ඥානයේ වශයෙන් බුදුජානන් වහන්සේ දක්වන්නේ පුනච්ච පරංසාරිපත්ත තථාගතෝ සම්බත්ත ගාමිනින් පටිපදං යතා භූතං පදානාතේ ධම්පේශාරිපුත්ත තථාගතෝ සම්පත්තගාමිනින් පටිපදං යථාකෝ සම්පජානාති ධම්පේශාරිපුත්ත තථාගතස තථාගත බලන්නෝති ධම්බලං ආගම්ම තථාගතෝ වාස්පණ්ඨානම් පටිජානාති පරිස්සාසෝ සීනාදන් නදති බක්මචක්කම් පවත්තේති සම්බත්තගාමිනී පටිපදා ඥානේ බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන ඕනෑම තැනක ප්‍රතිවිපාක ලබා දී හැකි ප්‍රතිඵල ප්‍රතිමා ප්‍රතිපතියක් තියෙනවා නම් ප්‍රතිපදාවක් තියෙනවා නම් ඒ ප්‍රතිපදාව උන්වහන්සේ පැහැදිලිවම දකිනවා. මනුෂ්‍ය ලෝකයේ උපදින්නට යම් ප්‍රතිපදාවක් තියෙනවා නම් ඒක උන්වහන්සේ දකිනවා. මනුෂ්‍ය ලෝකෙත් විවිධ විවිධ මට්ටම් තියෙනවා. විවිධ ආකාර මේ සත්‍ය කුල බ්‍රාහ්මණ කුල සත්කාදී එහෙම දේවල් තියෙනවා. හෝසත් දුප්පත් ආදී උගත් නුගත් උමත කැට නිරෝගී නැත්තම් ලෙඩ වෙන නැත්තම් දීර්ඝායුෂ විඳින අවශ්‍ය කීටි ආදී විවිධ ප්‍රභේද මනුෂ්‍ය රෝගේ තියෙනවා. මේ විවිධ ප්‍රභේද ගත වීමට හේතු කරුණු බුදුජානන් වහන්සේ කොහොමද? දිව්‍ය ලෝකයේ උපදින හේතුන් ආශ්‍රය දකිනවා. දිව්‍ය ලෝකේ ධාතුන් මහරජකේ උපදින්න තරම් මෙහෙම වේතුයි. සාවදේශ යාමකෂණ නිම්මාට අතිපන්නිමිත වසවත් වෙන්නේ දේව ලෝක උපදින්නට නම් මේ මේ විදියට යුතුයි මේ ප්‍රතිපatti මාලාවන් අනුගමනය කළ යුතුයි කියලා. බ්‍රහ්ම ලෝක අනුව කල්පනා කළා නම් රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින්නට මේ විදියටයි කටයුතු කරන්නට ඕන. අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින්න මේ විදියටයි කටයුතු කරන්නට ඕන කියලා දකිනවා. ඒ වගේම වට්ටගානේ සංසාරයේ දිග්ග සිදිග්ගසී යන මාර්ගය මේකයි කියලා දකිනවා. සංසාර විවට්ටගාමී සංසාරේ නතර කරන මාර්ගය මේකයි කියලා දකිනවා. ඒ වගේම නිබ්බාණගාමිනී පටිපදාව වෙන කිසි කෙනෙක් නොදන්නා ආකාරයෙන් වාසේ දකි. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු 1000ක් දෙනෙක් රහත් වෙනවා කිය. මේ 1000ක් දෙනෙක්ම රහත් වෙනවා නම් ඒ 1000 රහතන් වහන්සේලා 1000 ගේම දැනුම් 1000 මට්ටම් 1000 සමහර විට අනුගමනය කරපු ක්‍රමදා බුදුරජාණන් වහන්සේට ඒ ඒ පුද්ගලයාට සුදුසු සුදුසු වන පරිදි ඒ නිසි මාර්ගය නිසි ප්‍රතිපදාව පෙන්වා දෙන්නට පුළුවන් වෙන කෙනෙකුට ඒක කරන්නට බෑ මෙවැනි සම්බත්ගාමිනී ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ ළඟ තිබෙනවා මේකත් තථාගත බල ඥානයක් පුනච පරසාරිපුත්‍ර තථාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති යම්පි සාරිපුත්‍ර තථාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාතේ ධම්පේශාරිපත තථාගත තථාගතස තථාගත බලං හොතේ යම් බලං ආගම්ම තථාගතෝ ආසවණ්ඨානම් පටිජානාතේ පරිශාසෝ සේයනා දන්නදතේ ධම්මචක්කම් පවත්තේති අනේක ධාතු නානා ධාතු ලෝක පිළිබඳ දැන් දැන් මේ ලෝක කියනකොට සංස්කාර ලෝක තියෙනවා අවකාශ ලෝක තියෙනවා සත්ත්ව ලෝක තියෙනවා ප්‍රධාන වශයෙන් මේ ලෝකවල පිළිබඳ පැහැදිලි අවබෝධයක් තියෙන එකයි බුදුචානන් වහන්සේට ලෝකවිදූ කියලා කියන්නේ. මේ ලෝකයේ අවකාශ ලෝකෙ කියන්නේ මේ ලෝකෙ හැදිලා තියෙන ආකාරය. යන්තාක් මේ ලෝකයේ සක්වලව තියෙනවා නම් ඒ සෑම සක්වලක් පිළිබඳ පැහැදිලි අවබෝධයක් උන්වහන්සේට දකිනවා. අද අපි මේ සිටින මේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන සියලුම ග්‍රහයෝ ටිකවත් තාම හොයාගන්නට බැරිලා තියෙන තව අවුරුදු ලක්ෂ කෝටි ගණනක් ඇයි ඒව හොයාගන්නකොට. එමෙන් සෞරක්ඛා මණ්ඩල 1000ක් එකතු වුණාට පස්සේ චූලනිකා ලෝක ධාතය කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ. ඒ චූලනිකා ලෝක ධාතු 1000ක් යම්නා මජ්ජනිකා ලෝක ධාතු කියලා උන්වහන්සේ දක්වන්නේ. මජ්ජනිකා ලෝක ධාතු 1000ක් එකතු වුණා මහා ලෝක ධාතු කියලා උන්වහන්සේ දන්පන්නේ. මහා ලෝක ධාතු 1000ක් එකතු වුණා මහා ශාස්ත්‍රී ලෝක ධාතුව කියලා උන්වහන්සේ පෙන්눔 කරන්නේ. මෙවැනි මහා ශාස්ත්‍රී ලෝක ධාතු අනන්ත ප්‍රමාණ ප්‍රමාණයක් විශ්වය පුරා පවතින මේ සියලුම ලෝකවල තියෙන සත්‍යයන් උන්වහන්සේට පැහැදිලිවම ප්‍රත්‍යක්ෂ ලෙසම දකින්නට පුළුවන්. මේක සම්මා සම්බුදු කෙනෙකුට හැර වෙන කිසිම කෙනෙකුට දකින්නට පුළුවන් දෙයක් නෙවෙයි. අස්වර්ණ සම්ඥාණය මේ හිතන බුදුරජාණන් වහන්සේට තියෙන ශ්‍රද්ධා සාධාරණ ඥාන ඒව තමයි අසම සම ඥාන කියලා. නෑ මේවත් අසමයි නම නමුත් සමහරුන්ට මේවෙන් යන්තම් ටිකක් දකින්නට පුළුවන්. බුදුහාමුදුරුවෝ දැක්කේ අසංඛ්‍ය අසංඛ්‍ය අසංඛ්‍ය ගාණක් නම් එයින් එකක් විතර දකින්නට පුළුවන්. ඔය මහා කාඥසාරිපුත ස්වාමීන් වහන්සේ වැනි උතුම් කෙනෙකුට. එතකොට උන්වහන්සේට මේ ලෝකේ යම් යම් සත්තාවාස තියෙනවා නව සත්තාවාස කියලා ඒව දකින්නට පුළුවන්. මේ ප්‍රතිසන්දි විඥාණය ගිහිල්ලා පීඩන ආකාරය දකින්න පුළුවන් පීඩන ස්ථාන සත්ත්ව විඥානත් පිටියෙන් දකින්නට පුළුවන් මේ ලෝකේ සත්‍ය විවිධාකාරයෙන් ප්‍රභේදකට කරලා නානත් කාය නානත් සංඤේ නානත් කාය ඒකත් සංඤා ආදී වශයෙන් ප්‍රභේදගත කරලා දකින්නට පුළුවන් ඒ වගේම මේ ලෝක සත්‍ය අනන්ත කොච්චර හිටියත් ඒ සියලුම ලෝක සත්‍යයන්ගේ නියම தත්ත්වේ නියම ආකාරයෙන්ම අවබෝධ කර ගන්නට පුළුවන් ශක්තිය බුදුරජාණන් වහන්සේට තිබෙනවා අනේක ධාතු කියන්නේ විවිධාකාර ධාතු පිළිබඳ අවබෝධය. දැන් Tamange පංචස්කන්ධ ලෝකේ ගත්තත් මෙතන ධාතු 18ක් තියෙනවා කියලා උන්වහන්සේ පැහැදිලිව දක්වනවා චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, ශෝත ධාතු, ශබ්ද ධාතු, ශෝත විඥාන ධාතු ආදී වශයෙන්. නැත්නම් මෙතන පඨවි ධාතු, ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන ධාතු ආදී ධාතු හයක් කියලා දකිනවා. නැත්නම් මේ සංස්කාර ලෝකය පංචස්කන්ධ ලෝකයේ මෙතන ස්කන්ධ පහක් තියෙනවා කියලා දකිනවා. ධාතු වශයෙන් දකින්නකොට උන්වහන්සේ දකිනවා මේ කාම ධාතු මේ මේ රූප ධාතු මේ අරූප ධාතු කියලා ඒ ලෝකයන් දකිනවා. නැත්තම් නෙක්ඛම්ම ධාතු, අව්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු කියලා ඒ නෛෂ්ක්‍රම්‍යගේ හිංසාව ගැන කරුණු දකිනවා. නැත්තම් කාම ධාතු, ව්‍යාපාද ධාතු, හිංසා ධාතු වෙනින් ඒ ධාතු වශයෙන් දකිනවා. ඒ අනිට ප්‍රඥා ධාතු ප්‍රඥාව ධාතුවක් වශයෙන් දකිනවා. ඊළඟට අවිද්‍යා ධාතුව අවිද්‍යාව ධාතුවක් වශයෙන් දකිනවා සංකත ධාතුව ලෝකයේ තියෙන සංකත ධර්මයන් ධාතුව වශයෙන් දකිනවා අසංකත ධාතුව නිර්වාණය ධාතුවක් වශයෙන් දකිනවා මුළු ලෝකේ යම්තා දේවල් තියෙනවා නම් සියල්ලම ධාතු කියන්නේ සත්‍ය පුද්ගලය ආත්මය නෙවෙයි ආත්මයක් නෙවෙයි අනාත්මයි කියන අර්ථයෙන් මේ අර්ථයේ සියලුම දේවල් දැස්නේ කරන්නට බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තිබෙනවා අනිත් අය මේවෙන් මුලා වෙලා සිටින්නේ නමුත් බුදුජානන් වහන්සේට එමනේ ඒවැ නියම தත්ත්වය දකින්නට පුළුවන්. දැන් උදාහරණ වශයෙන් අපි කතා කළොත් පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ වායු ධාතු කියන මේ අය අහලා තියෙන කටපාඩම් තියෙන දේවල්. නමුත් අපි ආවොත් එහෙනම් මේ මලේ පාට මේ විදිහට සැකසුනේ කොහොමද? මේ මලේ සුවඳ මේ විදිහට නිර්මිත වුනේ කොහොමද? මේ ගෙඩියේ රස, මේ ගෙඩියේ ඇඹුල්, මේ ගෙඩියේ තීත්ත මේ ආදී වශයෙන් පිළිදී කොහොමද කියලා කාටවත් කියන්නට බෑ. මං හිතන්නේ විද්‍යාඥයන් මටවත් තවම කියන්නට බෑ. බුදුරජාණන් වහන්සේට පමණ ඒක විශේෂ වන්නේ. මේ විදිහට මේ අනේක ධාතුන් පිළිබඳ පැහැදිලි අවබෝධයක දොස් නානා ධාතු ලෝකයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක තුන් අවබෝධයක උන්වහන්සේට තියෙන නිසා ඒකත් තථාගත බල ඥානයක් වශයෙන් උන්වහන්සේ දක්වන්නේ ඊළඟට දක්වනවා පුණජ පරංසාරිපත තථාගතෝ සත්තානං නානාදිමුත්තිකතම් පජානාති යම් පිස්සාරිපත තථාගතෝ සත්තානං නානාදිමුත්තිකතම් පජානාති ඉදං කේසාරිපත තථාගතස්ස තථාගත බලං හොති ගම්බලං ආගම්ම තථාගතෝ වාස්මණ්ඨානං පජානාති පරිස්සාසෝ සීනාදන්නන්දතේ බ්‍රහ්මචං කම්පවත්තේති මේ ලෝකේ යම් තෝක් සත්‍ය සිටිනවා නම් දිව්‍යෝ මාර්යෝ බ්‍රහ්මයෝ මනුෂ්‍යෝ අමනුෂ්‍යෝ තේ සංඝාදී විවිධ සත්‍යෝ මේ සියලුම සත්‍යංගේ අදිමුත්තිකකම් හිතේ තියෙන නැඹුරු භාවය හිත නැගලා තියෙන්නේ කොයි පැත්තටද කියලා දකින්නට පුළුවන්. ඉදතකාරතෝ සත්තානං ආශයන් පජානාති අංශයන් පජානාති චරිතම් පජානාති අදිබුත්තම් පජානාති කබ්බේ කබ්බේ පජානාති ආදී වශයෙන් දැක්වූ පාඩ තිබෙනවා. මේ ලෝකයේ තියෙන සියලුම සත්‍යයන්ගේ අදහස් මේවයි කියලා එකවර දකින්නට පුළුවන්. මෙහා සම්මා දිට්ඨික අදහස් ඇති පුද්ගලයෙක් මෙයා මිත්‍යා දෘෂ්ටික අදහස් ඇති පුද්ගලයෙක් මිත්‍යා දෘෂ්ටිත් බැලුවාම 62ක් දක්වලා තියෙනවා බ්‍රහ්මජාල සූත්‍රයේ මේ මේ මිත්‍යා දෘෂ්ටි අදහස් වලින් මේ පුද්ගලයා සමන්නාගත වන්නේ මේ මිත්‍යා දෘෂ්ටි අදහස් මේ පුද්ගලයාගේ සිතට කැවුනේ මේ විදිහට මේක කවදාවත් මේ පුද්ගලයාගේ සිතෙන් මෙතෙක් කල් යනකම් ගැලවෙන්නේ ගැලවෙන්නේ මේ විදිහට ගැලවෙනවා නම් මේ ආදී හැම පැත්තකින්ම ඒ ආශ්‍රය දකින්නට පුළුවන් සත්‍යයක් තියෙනවා මේක මේ ලෝකෙ කිසි කෙනෙකුට කරන්න පුළුවන් දකින්නට පුළුවන් දෙයක් නෙවෙයි වෙන බුදු කෙනෙකුට පමණයි ඒක සීමාවන්නේ එතකොට අනුශයන් පජානාති අනුශය ධර්ම දකිනවා රාග අනුශය, පටිඝ අනුශය, මාන අනුශය, ditthි අනුශය, විචිකිච්ඡ අනුශය ආදී අනුශය ධර්ම තියෙනවා. දැන් අද කාලේ රහත්ුණයි කියලා රැවටිලා ඉන්න මිනිස්සු හිතනවා අපිට අපිට කිසිම අනුශය ධර්මයක් නැහැ. ඔක්කොම අපි අනුශේෂය කරලා. බුදුහාමුදුරුවෝ ගාව. ඒ පුද්ගලයා දන්නේ ඒ පුද්ගලයා ළඟ තියෙන අනුශය ධර්ම මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ ගාවට ගියා නම් කෙලින්ම තේරුම් ගන්න මේ පුද්ගලයාගේ මේ සියලුම මිනිස් ධර්මයන් තියෙනවා කියලා. අද අනාගානුණයි කියලා රැවටිලා සිටින පුජ්‍යලෝ Taman ළඟ කාමරාග අනුසේ පටිඝනුසේ නැති බව තියෙන බවවත් නැහැ කියලා හිතානි බුදුරජාණන් වහන්සේ ගාවට ගියා නම් මේ පුජ්‍යලයාගේ කාමරාග අනුසයත් එහෙමම තියෙනවා පටිඝනුසයත් එහෙමම තියෙනවා කියලා දකිනවා මේවා ඒ පුජ්‍යලයාට අවබෝධ කරගන්නට බැරි එකක් බුදුහාමුදුරුවෝ අවබෝධ කරගන්න මේක මහා ශ්‍රේෂ්ඨ ඥානයක් ඒ වගේම මේ පුජ්‍යලයන්ගේ මානෙ කුයිතරම් උග්ගල දීර්ඝ දවුණු විදියට තියනවාද කාමරාගේ කොයිතරම් දරුණු විදියට සිත තුළ කැවිලා තියෙනවද? මේ කුජලයාගේ පටිගේ කොයිතරම් නම් දරුණද? මේවා නැත්තම් මොනමන ධර්ම මේ අනුශේ ධර්ම මේ කුජලයාගේ හීනද? මේ අනුශේ ධර්මයන් නැති කරන්නට මේ කුජලයා කළ යුත්තේ මොනකද්ද? ඒ කුජලයාට සුදුසු සුදු විදියට උන්වහන්සේට දකින්නට පුළුවන්. චරිතම් පජානාති මේ ලෝකේ යන්තා සත්‍යව සිටිනානම් ඒ සත්‍යයේ චරිතය උන්වහන්සේට දකින්න මෙයා රාග චරිතය මෙයා ද්වේෂ චරිතය මෙයා මෝහ චරිතය මෙයා විතක්ක චරිතයක මෙයා විචාර චරිතේ මෙයා ප්‍රඥා චරිතයක වාගේ දැන් බුදුජානන් වහන්සේ හමුවන්නට ආව දසදහස සක්වලින් දිවිවරුයි බ්‍රහ්මී මහා සමේසෝතේ දේශනා කරන අවස්ථාවේ ඇඟිල්ලක් ගහන්නට ඉඩක් නැති තරම් ආ ගෞකණන් දෙකට අභ්‍යවකාශයේ පිරෙන්නට දෙවි දෙවිවරු බ්‍රහ්මියෝ පිළිලා බුදුරජාණන් වහන්සේ එක ශනේකදී මේ මුළු ගේ තරම් විශාල දිව්‍ය සමූහයම බ්‍රහ්ම සමූහයම එක ශ්‍රණයක් තුළදී මේ අය රාගයටත් මේ අය ද්වේෂයටත් කියලා වෙන් කරලා වෙන් කරලා ඒ ඒ චරිතයන් සුදුසු සුදුසුවන පරිදි නිර්මිත බුදවරු මැව්වා මවලා නිර්මිත බුදවරු ප්‍රශ්න විමසනවා අපේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා නැත්නම් අපේ බුදුරජාණන් වහන්සේ විමසන ප්‍රශ්න නිර්මිත බුදවරු ප්‍රශ්න වලට උත්තර දෙනවා ඒ චරිතයන් සුදුසු සුදුසු පරිදි ඒ දෙකදී ඒ දේශනා ඉවර වෙනකොට දේශනා හයක් දේශනා කරා සූත්‍ර හයක් අසංඛ්‍ය ගණන් සත්‍ය නිවන අවබෝධ කළා. එදා දිව්‍ය බ්‍රහ්මිය මහා සමය සූත්‍රයෙන් පසු කළ දේශනා හය. එතකොට මේ විදිහට චරිත දකින්නට කොනවා සමදෙක් සම්මා සම්බුදු කෙනෙක් කර වෙන කෙනෙක් ලෝකේ නැහැ. ඒක අස්සම සමඥානයක්. ඒ වගේම අතිමුත්තම් පජානාති සිතේ තියෙන නැඹුරු බව. සමහරු රාගයේ නැඹුරු වෙලා. රාගාදිමුත්තෝ සමහරව ව්‍යාපාදයේ තරහව ඒ පැත්තටයි හිත පරවලා තියෙන්නේ. ව්‍යාපාදිමත්තු සමහරු නැත්තම් නෙක්ඛම්ම කරුකෝ නෙක්ඛම්ම පැත්තටයි හිත පැති බරවිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දකින නෙක්ඛම්ම සේවන්තේ සේවන් පඤ්ඤේව මේ අය නෛෂ්කර්ම්‍ය පාරමපුරට පාරමිතා පුරමින් පුරමින් මේ හිතියත් රාග අධිමුත්තෝ රාගේ පැත්තටයි හිත බරවිලා තියෙන්නේ කියලා දකින්නට පුළුවන්. මේ අය ව්‍යාපාදයෙන් යුතුව මේ කටයුතු කළත් නමුත් මේ අයගේ ස්වභාවයේ මෛත්‍රී පැත්තටයි බර වෙච්ච නිසා තියෙන්නේ. නැත්තම් මේ අය රාගෙන් යුතුව බර වෙලා දැන් කටයුතු කර කර හිටියත් එයාගේ ස්වභාවයේ තියෙන නිෂ්කම්ම පැත්තටයි සිත බර වෙලා තියෙන්නේ. මේ විදිහට දකින්නට පුළුවන්. දැන් ආමතුරුරුත් තියෙන නිකන් ගැන කතා කරනවා නම් මේ අය අභිධම්මා අභිධම්මා පැත්තට අදිමුත්තයි බර වෙලා. නැත්තම් මේ අය සූත්‍ර පැත්තට අදිමුත්තයි. නැත්තම් මේ අය විනය පැත්තට විනය අදිමුත්තෝ කියලා දකින්නට පුළුවන්. නැත්තම් භාවනා කරන අය බැලුවොත් මේ අය සමාධි අධිමුත්තෝ සමාධි පැත්තට බර වෙච්ච අය මේ අය විපස්සනා අධිමුත්තෝ මේ අය මේ විපස්සනා පැත්තට බර වෙච්ච අය සමාධි පැත්තෙන් කතා කළොත් එහෙනම් මේ අය මේ මේ අරමුණු වලට බර වෙච්ච අය මේ අය හීනාදි පුත්තෝ මේ අය පණීතාදි පුත්තෝ හීනා අදහස් දරන අය මේ අය ප්‍රණීත අදහස් දරන අය මේ විදිහට ලෝකේ යම් ආකාරයකින් දැත යුතු නම් ගත යුතු නම් ලෝක සත්‍යෝ ඒ සෑම ආකාරයකින් දකින්නට පුළුවන් ශක්තිය සම්මා සම්බුදු කෙනෙකුට පමණයි පවතින්නේ ඒකට තමයි අතිමුත්තික භාවය කියන්නේ මේක ශරීරෝත්සාහම් කරනවත් බලන්නට බෑ හරියට එක් අවස්ථාවකදී ශරීරත් හාමුදුරුවෝ එක් එක් තරුණ හාමුදුරුවෝ කෙනෙක් මහණුණාට පිළිකුල් භාවනා දීලා ඉතියා මෙයා රාගයට බර වෙච්ච පුද්ගලයෙක් කියන්නේ මාස 3ක් කරලා කරලා කිසිම ප්‍රතිඵලයක් බුදුහාමුදුරුවෝ ගාට එකට ගියාට පස්සේ කිව්වා අද සරසන රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ ඔබ රත්තරන් නිරුම්මලක් මාලා දීලා රත්තරන් පාට මේක බලාගෙන මේ රතු පාට රතු පාට කියලා සීපත් කරන්න කියලා ධ්‍යාන හතරක් දැක්වුවා ඊට පස්සේ රහත් භාවයක් ලැබුණා සවස් වෙන. සරියුත් හාමුදුරන්වත් එයා දැකලා මෙයාගේ චරිත ස්වභාවයේ අනුව මෙයා රාග චරිතය කියලා හිතුවට ඒක නෙමෙයි එයාට පිළිකුල් භාවනාව නෙමෙයි සුදුසු කියලා දකින්නට පරිඋත් හම්දුරන්ට එදා බැරි බුදු කෙනෙකුට එහෙම නෙවෙයි සියල්ලම දකින්නට පුළුවන් ඒ අදිමුත්තික භාවයන් මේක මහා පුදුම ගතියක් පුදුම නුවණක් ආසෙන් ඥානාති අංශෙන් ඥානාති තත්ත්වයන් ඥානාති අදිමුත්තං ඥානාති බබ්බා බබ්බේ ඥානාති මේ මිනිසුන්ට මේ ජීවිතේදී නිවන් යන්නට පුළුවන් මේ මිනිසුන්ට නිවන් යන්නට බෑ මේ ඇයට මේ ජීවිතේදී ධ්‍යාන ලබන්නට පුළුවන් මේ ඇයට ධ්‍යාන ලබන්නට බෑ කොච්චර උත්සාහ එහෙම දකින්න ධ්‍යාන ලැබෙනවා නම් මෙයා මෙතන ගිහිල්ලා පළවෙනි ධ්‍යානෙන් යනවා එින් එහාට යන්නේ මෙයා දෙවෙනි ධ්‍යානෙට එින් එහාට යන්න බෑ මෙයා තුන්වෙනි හතරවෙනි ධ්‍යාන වලට යනවා නමුත් අරූපාවචර ධ්‍යාන වලට යන්න බෑ ඒ ආකාරයෙන් දකින්න විදර්ශනා කරන කෙනෙක් කියලා හිතුවනම් මෙයා සෝවාන් වෙලා නවතිනවා එයින් එහාට යන්න බෑ මෙයා සකදාගාමී වෙනවා එයින් එහාට මේ ජීවිතේ යන්න බෑ මෙයා අනාගාමී වෙනවා අනාගාමී වෙනකොට ආකාර පහක් තියෙනවා මෙයා මේ தත්ත්‍ය අනාගාමී පුද්ගලයෙක් වෙන්නේ අසංකාර පරිනිබ්බාය සසංකාර පරිනිබ්බාය ආදී වශයෙන් නැත්තම් මෙයා රහත් වෙනවා මෙයාට රහත් වෙන්න බෑ රහත් වෙනවා නම් මෙයා පඤ්ඤා භාග විමුක්ත කෙනෙක් මෙයා උපතෝ භාග විමුක්ත කෙනෙක් මෙයාට මේ ජීවිතේ කවදාවත් නිවන ලබන්න බෑ කම්මාවරණ කෙලේශාවරණ විපාකවරණ වලින් ආවරණ වෙලා තියෙන නිසා මේ ආදී සියලු කරුණු ඒ බුදු ඇසට පේන නිසා තමයි සියලුම සත්‍යංගේ නානාදිමුක්තිගත ඥාණයෙන් උන්වහන්සේ සමන්නාලතු බැවින් ආසබන්තානම් පටිදානාති මුළු විශ්වයේම ප්‍රත ශේෂ්ඨස්ථානයේ ප්‍රතිඥා කරන ලබන්නේ පුණ්‍යකරං සාරිපුත්ත තථාගතෝ සත්තානං ඉන්ද්‍රිය කරෝ පරියත්තං යතහ භූතං පජානාති ගම්පේශාරිපුත්ත තථාගතෝ සත්තානං ඉන්දිය කරෝ පරියත්තං යතා භූතං පජානාති ගම්පේශාරිපුත්ත තථාගත සතතාරිත බලං හොති ගම් බලං ආගම්ම තථාගතෝ ආශ්‍රබන්තහනම් පටිජානාති පරිශාස්ත්‍රෝ සේනාදන් නදති බ්‍රහ්මචක්කම් පවත්තේති මේ සත්‍යංගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වરૂපය පැහැදිලිව උන්වහන්සේට දකින්නට පුළුවන් ඉන්ද්‍රිය ධර්ම කියන්නේ ශ්‍රද්ධාව, වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව වැනි ධර්ම බුදුරජාණන් වහන්සේ දකින මේ සත්‍යෝ අල්ප රජක් මේ මහ රජක් හේතිකින්දී මුතින්දී ස්වාකාරයේ ද්වාරකාරයේ ආදි වශයෙන් ලෝකේ ඕනම සත්‍යය දිහා බැලුව ගමන් උන්වහන්සේට පේනවා මේ පුද්ගලයා මහා රජක් කෙලෙස් වලින් බර වෙච්ච පුද්ගලයෙක් අතිශයින් කෙලෙස් තියෙන පුද්ගලයෙක් නැත්නම් මෙයා අල්ප රජක් ඉතාම සුළු කෙලෙස් ප්‍රමාණයක් පමණයි ඒතර ප්‍රබල විදියට ඝන බහුල විදියට නැහැ එහෙම දකින්න ටිකින්ද්‍රියේ මුතින්ද්‍රියේ මේ ආයේ ශ්‍රද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා වැනි ඉතාම තියුණු වශයෙන් තියෙන විවිධ දක්නා ආකාරයෙන් ප්‍රඥා දෙනවා සතිය සියයට සියයම පිළිලා දෙන සමාධිය ගලගඩ බවාගේ දෙන ආදී ආකාරයෙන් වීර්ය ගල් පර්වතයක් උනත් කඩාගෙන යන ආකාරයෙන් මෝගේ සිට තුළ වීර්යය තියෙනවා ආදි වශයෙන් දකින්නට පුළුවන්. සමහර කෙනෙකුගේ වීර්යය වැඩිනවය මේක ප්‍රමාණවත් නැතේ සතිය මේගේ නැතේ සමාධිය මෙච්චරේ වැඩිලා තියෙන ප්‍රඥා මෙච්චරේ වැඩිලා තියෙන කියලා ඒවා දකින්න. මේවා ඇති මේවා දිනු කරන කෙනෙකුටවත් තමාගේ සිත කළ ශ්‍රද්ධාව කොච්චර දිනුනලා තියෙනවද ප්‍රඥා වීර්ය සතිය සමාධි වැනි අංග කොයිතරම් මට්ටමකට කොයිතරම් ප්‍රමාණයකින් දිනු වෙලාද කියලා තියෙනවාද කියන එක දකින්න බැහැ. නමුත් බුදුරජාණන් වහන්සේට ඒක පැහැදිලිව දකින්නට පුළුවන්කම තිබෙනවා. මේකත් අසාධාරණ ඥානයක්. සම්මා සම්බුදු කෙනෙකුට පමණක් පීඩන අසද්දාතන ඥානෙන් එකක්. මේක දසකථාගත බල ඥානෙන් එකක්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ උත්තම ස්ථානයේ ප්‍රතිඥා කරන්නේ. කුණිත පරාශාරිපුත්ත තථාගතෝ ඥාන විමෝක සමාධි සමාපත්තිය නම් බෝධ සංකලේශම් බෝධාන උත්තාන යථා භූතම් පජානාති යම් විස්සාරිපත තථාගතෝ ඥාන විමෝක සමාධි සමාපත්තිය නම් සංකලේශම් බෝධාන උත්තාන යථා භූතම් පජානාති ධම් විස්සාරිපත තථාගතස්ස තථාගත බලං හොති යම් බලං ආගම්ම තථාගතෝ ආසපණ්ඨානම් පරිජානාති පරිසාසසීනා දන්නන්දති බ්‍රහ්මචක්කම් පවත්තේති ඥාන විමෝක්ෂ සමාපත්තිය පිළිබඳව ඒවා කීටි වෙන්නේ මෙහෙමය සංකලිත පිරිසිදු භාවයට පත් කරගන්නේ මෙහෙමය උත්හාන ඒ ඒ ඒ දේවල් වලින් නැහිතින්නේ මෙහෙමය කියලා දකින්නට පුළුවන් නුයි ඒකයි ඒකෙන් ප්‍රකාශ කරන්නේ එතකොට ධ්‍යාන කිව්වම රූපාවචර ධ්‍යාන තියෙනවා අරූපාවචර ධ්‍යාන තියෙනවා රූපාවචර පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි අරූපාවචර වශයෙන් කතා කරනවා ආකාසානං ඡායතන විඥානං ඡායතන කිංචඤ්ඤාත නිවිසඤ්ඤාන සංඥායතන ආදී ධ්‍යාන විමෝක්ඛ කියවා නම් අට විමෝක්ඛ කියලා විමෝක්ෂකට තියෙන රූපී රූපානිපස්සතිය ආදී වශයෙන් දැක්කේ ඒවා විස්තර කරනවා නම් ගැඹුරු කරුණු. නැත්නම් අනිමිත්ත විමෝක්ෂ අපනිත විමෝක්ෂ ශුන්‍යත විමෝක්ෂ වැනි විමෝක්ෂ ධර්මයන් තියෙනවා. ඥාන විමෝක්ෂ සමාපatti. සෝවාන් ඵල සමාපatti තියෙනවා, සකදාගාමී ඵල සමාපatti තියෙනවා, අනාගාමී ඵල සමාපatti තියෙනවා, අරහත් ඵල සමාපatti තියෙනවා. නිරෝධ සමාපatti තියෙනවා ධ්‍යාන සමාපatti තියෙනවා රූපාවචර ධ්‍යාන සමාපatti තියෙනවා රූපාවචර ධ්‍යාන සමාපatti තියෙනවා අනිමිත්ත ඒ වගේම අපනිත ශුන්්‍යත වෙන සමාපatti දෙනම් මේ සියලුම සමාපatti සියල්ලටම බුදුරජාණන් වහන්සේට එක ශ්‍රණයකදී සමාදින්නට පුළුවන්. ඊට අමතරව ලෝකේ සත්‍යය තුළ මේ ධර්මතාවයන් ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලිව දකින්නට පුළුවන්. මේ ධ්‍යාන විමෝක්ෂ සමාපatti වැනි දේවල් කිලිටිවන්නේ මෙහෙමයි ඒ කිලිටි භාවයට පත් වෙනේව නැති කරගන්නේ පිරිසුදු භාවයට පත් කරගන්නේ මෙලෙසිනුයි කියලා දකින්නට පුළුවන්. ලේලයන්ගෙන් නැගිටින්නේ කොහොමද දකින් කියලා දකින්නට පුළුවන්. උන්වහන්සේව ධාන සංගුත්තේ කියලා සංගුතනිකාය සූත්‍ර කාව්‍ය තියෙන එක එක පුද්ගලයෝ ධාන වලට සමවදින විට ඒ පුද්ගලයන්ගේ ස්වરૂපයන් විස්තර කරන දේශනාවේදී සමහරු සමාපatti කුසලයි සමහරු උත්තාන කුසලයි ආදි වශයෙන් දකිනවා. සමහරුන්ට සමාපත්තියට සමවදින්න පුළුවන්, සමහරුන්ට නැගිටින්න පුළුවන්. සමහරුන්ට සමාපත්තියට නැගිටින්න නියමිත වෙලාවට නැගිටින්නට බෑ. සමහරුන්ට ධානාංග ප්‍රත්‍යක්ෂා ගන්න පුළුවන්. සමහරුන්ට ධාන ඉක්මවා ඉක්මවා යන්නට බෑ. ඒවට කුසල භාවයක් නෑ. මේ විදිහට හැම ආකාරයෙන්ම බුදුරජාණන් වහන්සේට මේක දකින්නට පුළුවන් වෙන කෙනෙකුට ඔය ආකාරයෙන් 100%ක්ම දකින්නට කිසිසේත් නැති කමක් නැහැ. මේකත් එක්තරා තථාගත බල ඥානය. තව තියෙනවා තථාගත බල ඥාන තුනක් දැන් අපි හතක් කියනවා. මොනවද මේ හත? පළවෙනි එක තහනාඨන ඥානය. දෙවෙනි එක කම්මඵල අතීතනාගත වර්තමාන වශයෙන් තියෙන කම්මඵල වල හේතුඵල ආදී වශයෙන් දක්න විපාක ආදී වශයෙන් දක්නා නුවණ. දෙක. මතක තියාගන්න පහසු වෙන විදිහට මම මේ කියන්නේ. ඊළඟ එක ශබ්බත් ගාමිනී ප්‍රතිපදාව විවිධ තැන්වලට යන ආකාරයේ ප්‍රතිපදාව. අනේක ධාතු නානා ධාතු ලෝක දන්නා ආකාරය. දැන් සත්‍යය ගැන කතා කරන සත්‍යංගේ නානා දිමුත්තික භාවය දන්නා බව, ඉන්ද්‍රිය පරෝපරියත්‍ය භාවයන් දන්නා එක, ජහන විමෝක්ෂ සමාපද සමාපත්තිය ආදී පිළිබඳව තපවත්නා වූ නුවණ. අනිත් එකට කියන්නේ ත්‍රිශික්ෂා ත්‍රිවිද්‍යාව පුනිත බලංසාරිපුත් අනේක දීතම් පුබ්බේ නිවාසානුස්සතින් අනිස්සරති බුදුරජාණන් වහන්සේට අනේක ප්‍රකාරයෙන් අතීතයේ අතීත කඳ පිළිබඳ පිළිබඳ නුවණ දක් අතීතයේ විශේෂ ආකාරයේ බව පිළිබඳ දක්නා නුවණ තියෙනවා සාමාන්‍ය කෙනෙකුට බුදුරජාණන් වහන්සේට වගේ ඒ නුවණ නැහැ පසේ බුදු කෙනෙකුට කල්ප දෙකක් පමණ කල්ප අසංඛ්‍ය දෙකක් පමණ බලන්නට පුළුවන් බව පොත්වල දක්වා තිබෙනවා අග්‍ර ශ්‍රාවකයාට කල්ප අසංඛ්‍යයක් බලන්නට පුළුවන්. ඒ වගේම මහරහතන් වහන්සේලාට කියන්නේ මහා ශ්‍රාවකයන් මහසේලාට කල්ප ලක්ෂයක් බලන්නට පුළුවන් කියලා දැක්කේ. එතකොට ඊට පහළ පහළ කා ප්‍රමාණයක් තමයි ඊට පහළ අයට දකින්නට පුළුවන් වන්නේ. බුදුරජාණන් වහන්සේ එහෙම නෙවෙයි. කල්ප අසංඛ්‍ය අසංඛ්‍ය අසංඛ්‍ය අසංඛ්‍ය අසංඛ්‍ය සංඛ්‍ය ගණන් ඈත හරි තමන්ගේ ජීවිතය බලන්නට පුළුවන් මේ ඉන්න ඔක්කොම දෙත බලනවා නම් ඒක තප්පරෙන් කියන්නට පුළුවන් කල්ප අසංඛ්‍ය ගණන් ඈතට එක් අවස්ථාවකදී ආජීවකෙක් ගිහලා බුදුහාමුදුරන්ගෙන් අහනවා මේ ආජීව උත්තේ සමාදන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේක අනුගමනය කිරීමෙන් කවුරු හරි සුගතිගාමී වෙත් වෙලා තියෙනවා. උන්වහන්සේ එක ඇස්පිල්ලක් ගහන්නට ප්‍රථමයෙන් කල්ප 91ක් පුරා සිටපු සියලුම ආජීවයන් දැකලා ප්‍රකාශ කරනවා එක්ම එක් ආජීවකේ පමණ කල්ප 91කටම එකතරය ඔහු මේ මේ සුගතිගාමි වුණා ඒ කර්මඵලෝ වදහපු නිසා හිතලා බලන්න මෙවැනි එකක් එක ශ්‍රේණියක් වලදී දකින්න කල්ප 91ක් පුරා සිටපු සත්‍ය කොහොම අවබෝධයක්ද කොහොම ඥානයක්ද බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන්නේ උන්වහන්සේට මේ අතීතයේ අන්තා සත්‍ය කොටාශයන් කියන ඒ සියලුම සත්‍ය කොටාශයන්ගේ වර්තමාන වශයෙන් තියෙන සියලුම සත්‍යංගේ ඒ අතීත බව දකින්නට පුළුවන් සීමා රහිතව. අතීතයේ කෙලවරක් සීමාවක් නැහැ කවදද ඒක නිසා උන්වහන්සේගේ ඥානයේ කෙලවරක් සීමාවක් නැහැ. අනාගතයත් ඒ වගේම උන්වහන්සේ දකින්න පුළුවන්. දැන් උදාහරණ වශයෙන් අපි කතා කරමු සුමේද තාපසයන් වහන්සේ අපේ බෝසත්ත්වෝ එදා නියති විවරණ ගත්තේ කාරාසංගේ කල්ප ලක්ෂයකට උඩදී එදා හිටපු දීපංකර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සාරා සංඛ්‍ය කල්පලක්ෂයකට පස්සේ ඔබ මේ ගෞතම නමින් බුදු වෙනෝය. ඔබේ මව න්‍යාය, පියා න්‍යාය, අග්‍රශාවක න්‍යාය, මහා ශාවක න්‍යාය ආදී. ඒ කරුණ ඒ ආකාරයෙන් අදත් සිදුවන. කතාරා සංඛ්‍ය කල්පලක්ෂයකට පෙර මේ දකින්නේ ඊයින් පසුව දෙයක් වෙන දෙයක්. අනාගතේ කෙලවරක් සීමාවක් කවදාවත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ දැනීමේ එම නිසාම කෙලවරක් සීමාවක් නැහැ අනන්තයි. අතීතයේ අනන්තසේම උන්වහන්සේගේ ඒ කුබ්බේ නිවාසාන සඥාණය අනන්තයි. අනාගතයේ කෙලවරක් සීමාවක් නැතිවසේම උන්වහන්සේගේ අනාගතං ඥාණය අනන්තයි. මෙවැනි අනන්ත ඥානයකින් යුතු බුදුජානන් වහන්සේට මේ ලෝකයේ සත්‍යයන්ගේ පෙරවිසූ කඳ පිළිවෙල දක්නා නුවණින් අතීත භව දකින්නට පුළුවන් මේක මහා තථාගත බල ඥානය. ඊළඟට උන්වහන්සේ දක්වනා කුණිත පරණසාරක තථාගතෝ අනේක වීතම් පුබ්බේ අනේක කුණිත පරණසාරිපුත් තථාගතෝ දිග්ගේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්ත මානසිකේන සත්‍යේ පස්සති ධම්මානේ උපජ්ජමානේ හීනේ පණීතේ සොන්නේ දුක්ඛන්නේ යතා කම්මෝපගේ සත්‍යේ පජානාතේ මේ මත බුන්තෝ සත්තා කාය දුච්චට්ඨේන සමන්නාගතත්තා වචී දුච්චට්ඨේන සමන්නාගතත්තා මනෝ දුච්චට්ඨේන සමන්නාගතත්තා අරියාණං උපවාදකා මිච්ඡාදිත්තිකා මිච්ඡාදිත්තිකම් සමාදානා කාස වේදා පරමරණා පායන් බුද්ධ දෙමින් පාතන් නිරයන් උපකන්නාදී වශයෙන් දීර්ඝ පාඨයක් ගිහි උන්වහන්සේට දිබ්බ චක්කු ඥානයක් තියෙන අය දිබ්බ චක්කු ඥානෙ අපේ පියවිය හැට නොපෙනෙන ඕනෑම දෙයක් දකින්නට පුළුවන් අපි හිතමුකෝ දැන් බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයක් නෙවිලා යම් දෙයක් හිතවනම් මහා බ්‍රහ්මයන් වහන්සේට ක්ෂණයකදී ඒක පේනවා. මේ කවුරක් ගහමණ්ඩේට ලෝකයක් නෙවෙයි. අර ප්‍රමා කියපු මහා ශාස්ත්‍රී ලෝක ධාතු අසංකේයයක් එහා තියෙන සත්‍යයක් දැන් දකින්නට ඕනේ නා. ඔන්නාසේට ඒ දිබ්බ චක්කු ඥාණයෙන් පේනවා. දිනක් මුද්‍ර මුගලන් හාමුදුරුවෝ මේ ලෝකේ කෙලවරක් හොයන්නට කියලා යනවා. බුදුරජ මුගලන් මහමුදුරන්ට ඉද්දි ශක්තියෙන් අතක් නමල දිග හරිනකොට ලෝකේ වටේ තුන් සැරයක් රවුම් ගහලා යන්න පුළුවන්. අත නමල දිග හරින්න. ඒ තරම් වේගයෙන් ඉද්දිය ඉද්දියෙන් නදින්ට පුළුවන් මුගලන් මහරහතන් වහන්සේ ඒ ඉද්දියෙන් දවස් හතක් පුරා ගියා. කොයිතරම් දුර ඈතට යන්නේ නැද්ද කියලා හිතලා බලන්න. බුදුරජාණන් වහන්සේට එක් ක්ෂණයකින් එතෙන්ට හිත යවලා මුගලන් මහරහතන් වහන්සේ ධන කලවරකටපත් වුණාට පස්සේ බේරා උන්වහන්සේට ඒ දකින්න පුළුවන් ඥාණයෙන් දකින්න පුළුවන් අතීතය කෙලවරක් සීමාවක් නෑ. ඉතින් ඒක නිසා අනාගතයේ දකින්න එකේ සීමාවක් නෑ. මේ විදිහට මේ සත්‍යෝ කායිත්‍යයේ වචීත්‍යයේ මනෝදුස්තරයේ සමන්නාර කාය වචී මනෝදුස්තරිතෝලින් යුතුව ආර්යයන් උපවාදක ආර්යයන් උපවාද කරලා මිත්‍යා දිට්ඨිකා මිත්‍යා දිට්ඨියෙන් යුතුව මිත්‍යා දිට්ඨිකම්ම සමාදානා මිත්‍යා දිට්ඨියෙන් යුතු කර්ම කරලා කායස වේදා පරමණාපායන් දුක්ගති මේ පාතන නිරයන් උපන්න. කය බිඳලා මරුණාට පස්සේ නිරේ උපදිනා කියලා උන්වහන්සේලා කියනවා. ඉතින් මා පණපොන්තෝ සත්තා මේ සත්‍යෝනා ආශිතිතේ සමන්නාගතත්තා වචිසිතේ සමන්නාගතත්තා මනෝසිතේ සමන්නාගතත්තා ආශිතිතේ වචිසිතේ මනෝසිතේ විතුව අරියාණං අනුපවාදක ආර්යයන්ට උපවාද කරන්නේ නැතුව සම්මාදිට්ඨික සම්මාදිට්ඨික කම්ම සමාදාන සම්මාදිට්ඨියෙන් යුතුව සම්මාදිට්ඨියෙන් යුතුව කම්ම කරන්නේ කාශ වේදා පරමරණා සුඛදී සග්ගන් ලෝකම් උපන් සුඛදී උපදිනවා කියලා මනසේ දකිනවා හරියට අපි හිතමු ආ දිවල් රාශියක් පාරි දෙපැත්තේ ඉන්න එක මිනිස්සෙක් ඇස් දෙක හුද්දකට පේන මිනිස්සෙක් එතන පාර කෙළවර පින්ලා බලලා ඉන්නකොට එනේ එන මිනිස්සු ඒ ඒ ගෙවල් වලට යන ආකාරය දකිනවා ඒ වාගේ බුදුරජාණන් වහන්සේ විශ්වයේ දෙස බැලුව විගසන මේ ලෝකේ යන්තා සත්‍ය සිටිනවා ඒ සත්‍යෝ යන ස්ථානයේ දකින්න. උන්වහන්සේ මේ උපමාවක් කියනවා. ඔය සූත්‍රයේ මේ උපමාව තියෙනවා. අපි හිතමු අන්ධ මිනිස්සෙක් යනවා දිගටම දන්නේ කොහෙද යන්නේ කියලා. අර මෙදී මෙහෙම කකා යනවා. ඒ ටිකක් යනකොට මහා ප්‍රපාතයක් තියෙන ප්‍රපාතයෙන් යට මහා ගිනි ජාලාවක් දැන්නේ. ගිනි අකුඩුයි ගින්දර. ඉතින් ඒක පුද්ගලයෙක් කියන ඔබ ඔය පාඩේ යන්නට එපා. ගියොත් එහෙම මහා බින්ජාලාවක් තියෙනවා. ඔකට වැටිලා ඔබ පිච්චි. මේ පුද්ගලයා අහන්නේ නේද? අන්දේ. ගිහිල්ලා විතර එක ප්‍රපාතේ ලෝකාන්තවාදී තන කියලා හිතන. ගිහිල්ලා වැටෙනවා. ගින්ද. අර පුද්ගලයාට ඇසති පුද්ගලයාට පේනවා ඊට පස්සේ මෙයා ගින්දරෙන් පැහි පැහි පිච්චෙන ආකාරය. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ උපමාවට මම තම්මක් මම අලුත් කරලා ඉතිවි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මම දකිනවා මේ කුජලෝ මේ මේ කායික වාචික මානසික ක්‍රියාවීම නිසා මේ මේ තැන්වල උපදිනවා මේ අපාය උපදිනවා කියලා පස්ව ප්‍රහාම් වික්ෂුන් නම් වික්ෂුන් වාසයලාට කියනවා පස්ව මම දකිනවා මේ කුජලෝ අපාය උපදිනවා මේ විදිහට දුක් විඳිනවා මේ දිබ්බ චක්ෂණාණයෙන් මම දකිනවා මා මේ කුජලෝ මේ මේ කායකම් වචිකම් ආදී දේවල් කිරීම නිසා මේ මේ දිව්‍ය ලෝක මේ මනුෂ්‍ය ප්‍රතිවල උපදිනවා කියලා මම දකිනවා කලින්ම දකිනවා ටික කාලයකට පස්සේ පුද්ගලයෝ හැදලා ගිහලා ඒතනම උපදිලා සත සම්පත් වෙන ආකාරය මාදිබ්බ චක්ඥාණයෙන් දකින්නයි කියලා බුදුහාමුදුරුවෝ දක්වනවා. ඉතින් ඒ විදිහට උන්වහන්සේ ළඟ තියෙන මහා දිබ්බ චක්ඛු ඥානයක් මේකත් අසන්න සමේක. වෙන ලෝකේ සත්‍යයන්ට දිබ්බ චක්ඛු ඥානය උපදවා ගන්නට පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේගේ දිබ්බ චක්ඛු ඥාණයෙන් අසංකේයයෙන් එකක්වත් වෙනත් කෙනෙකුට උපදවා ගන්නට බෑ. ඒකයි අසන්න සමතිව වෙන බුදු කෙනෙකුට පමණයි සමයි. ඊළඟට උන්වහන්සේ ළඟ තියෙනවා පුඤ්ඤච්චල් පරණ සාරිපුත්‍ර තථාගතු ආසානං කයානාසං චීතෝයමෙන් පඤ්ඤාවෙන් දිත්තේ ධම්මේ සං අපඤ්ඤා සත්‍යකත්තා උපසම්පජ්ජ විහෙරති යම් පිස්සාරිපත තථාගතෝ ආශානං කයානා සංචේතවමිතෙන් පඤ්ඤාමිතෙන් දිත්තේ ධම්මේ සං අභිඥා සච්චිකත්තාව සම්පදි හේරති අයම්පි ධම්පේ සාරිපත තථාගතස තථාගත බලං හොති ධම්බං ආගම්මේ තථාගතෝ වාසබන්තහන පරිජානාති පරිස්සාසුසේනා දන්නදති ධම්මචක්ඛම් පාත්තේති සාරිපුත්‍ර මට පුළුවන් ආශ්‍රංශේ කරලා අනාශ්‍රභාවයට පත් වෙලා සිටි නිසා චීත්තෝ විමුක්තින් පඤ්ඤාවෙන් දිත්තේ ධම්මේ සං අභිඥා සත්‍යකත්වව සම්පදේ. මේ ජීවිතයේදීම චීතෝ විමුක්තියට පැමිණ වාසය කරන්නට පුළුවන්. ප්‍රඥා විමුක්තියට පැමිණ වාසය කරන්නට පුළුවන්. මේක මේ ඇයිට කියවට සමහරට තේරෙන්නේ මේ ධර්ම කරුණු ධර්ම දේශනා සම්පූර්ණ වීම සඳහා පමණක් ඉතා සුදුවෙන් මේ ගැන කරුණක් දෙකක් මේ කියන්නේ. චේතෝ විමුක්තිය කියන්නේ සිත සම්පූර්ණයෙන්ම නිදහස් වීම. තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ යම් කිසි කෙනෙක් අල්ලාගෙන ඉන්නවා නම් ඒක සම්පූර්ණයෙන් අතහරිනවා. එක බිංදුවක්වත් ක්ලේශ අණු මාත්‍රයක්වත් ඇල්ලීමක් ගෑවීමක් නැති. බාහිර ලෝකේ යන්තා පංචස්කන්ධ ලෝක පණ ඇති සත්ව කොටාගෙන සිටිනවා නම් ඒ ඔක්කොම අතහරිනවා. එක බිංදුවක්වත් ගෑවිලාවක් නැති. ලෝකේ යන්තා සංස්කාර ධර්ම තියෙනවා නම් ඒ සියල්ලම අතහරිනවා. අතීතේ යන්තා තිබුණා නම් ඒ සියල්ලම අතීතේ අතහැරියා. අනාගතේ අත්‍යම ඔක්කොම දේවල් අතහැරියා. බුදුරජාණන් වහන්සේ අතහැරියා ධර්මය අතහැරියා සංඝ රත්නය අතහැරියා. නිවනක් සපය. සියල්ල අතහැරියට පස්සේ අතහැරීමක් තියෙනවා අතහැරීමත් අතහැරියා අන්න ඊට පස්සේ චේතෝ විමුක්තිය උද්ගත වෙනවා මේක රහත්ෝ කෙනෙකුට පමණයි කරන්න පුළුවන් සම්පූර්ණ නිසල අකුප්පා චේතෝ විමුක්තිය වශයෙන් හඳුන්වනු ලබන නැත්නම් විමෝචන චිත්තම් විමුක්තසිතයි කියලා කියනු ලබන පස්සේ මේක බොරුවට රහත් වෙච්ච කෙනෙකුට කවදාවත් අත්දකින්න පුළුවන් එකක් නෙවෙයි සංඥා විමුක්තිය කියන එක ඊට වඩා එහා එකක් ඊට වඩා ගැඹුරු එකක්. සංඥා විමුක්තිය කියලා කියනු ලබන්නේ දැන් එවැනි තත්ත්වයකටපත් වූ කෙනෙක් සිටිනවා නම් එවැනි කෙනාට තේරෙනවා තමාගේ මේ චේතෝ විමුක්තිය නැත්තම් මේ අකුප්පා චේතෝ විමුක්තිය පවතින හේතු කාරණා කීපයක් මත තමාගේ ජීවිතේ පවතින නිසා කන ටික පවතින නිසා තමාගේ චිත්ත කර්මණ්‍ය වශයෙන් ඒ කියන්නේ ක්‍රියාත්මක වෙමින් පවතින නිසා ඒ වගේම කර්ම ශක්තිය මේ ලෝකේ උපන් කර්ම ශක්තිය තිබෙනවා. මේන් එකක් හෝ නැති වෙයි කියනවා. එක්කෝ තමන් උපන් කර්ම ශක්තිය නිරුද්ධ වෙනවා. නැත්නම් තමන් ජීවත් වෙන ජීවිතයේ ශක්තිය නැති වෙනවා. නැත්නම් තමාගේ සිත ක්‍රියාත්මක වීමට නොහැකි වෙන ආකාරයේ සීන තියෙනවා වගේ. නැත්නම් තදනින්දකට වැටෙනවා වගේ නැහැ. එහෙම වෙනකොට ඔය චේතෝ නිද්දේට තියෙන හැකියාවක්. යම් හේකින් මේ කර්ම සම්පූර්ණයෙන් ප්‍රතිසන්දි ජනක කර්මයේ සම්පූර්ණයෙන්ම නිමුණා නම් නැත්තම් රූප ජීවිතින්ද්‍රේ සම්පූර්ණයෙන් ගිලිහි ගියා නම් මේ සිත මෙතනින් නිවෙනවා මේ සිත නිවුණාට පස්සේ කිසිම උපාදානයක් ඒ සිත තුළ නැති නිසා මම කියන හැඟීම ගෑවිලාවත් නැති නිසා ලෝකේ නැවත කොතනකවත් ඉදීමට කිසිම අපේක්ෂාවකුත් නැති නිසා සියල්ලම කෙරෙහි කලකිරලා එපා වෙලා නිර්වාණයත් අතහැරලා තිබෙන නිසා දැන් දක්නා ලබන රහත් ඵලසිත මාර්ගසිතක් බව දන්නාසලා ඒ මාර්ගසිත දක්නා නැත්නම් රහත් ඵලසිත අධ්‍යක්න අවස්ථාවේ පවත්නා වූ දැනීම පවා දුක්ඛ සත්‍යයක් වන නිසා ඒ වගේම අර අකුප්පා ජීතෝ මිත්‍යය කියන එක මේ දුක පවත්වා ගන්න යන්නට හේතුව දුක්ඛ සමුදය සත්‍ය බව පැහැදිලිව දක්නා නිසා මරණයේදී සාමාන්‍ය මිනිහෙක් මැරෙනවා වගේ මැරෙනවා සිත නිරුද්ධ වෙනවා කයි නැවත තැනක ප්‍රතිසන්දියක් ගෙන දෙන්නේ. කයි සිත නිරුද්ධ වෙනකොට ਉਹ දකින්නේ මරණයක් කියලා නෙවෙයි. මේ දුකේ කෙලවරක් නැත්නම් දුක්ඛ සත්‍යයෙන් දුක්ඛ සමුදය සත්‍ය නිරුද්ධ වෙන්නේ යාමක්. ඒ වෙලාවට කරනකොට ඔහුගේ සිතපත් වෙනා ඊටාම සියුම් සියුම් සියුම් දැනීම් මාත්‍රයකට ඒ දැනීම මාතේ තියෙන එක පවා ඔහුට නැති කර ගන්නට අවශ්‍යකම තිබුණා කවදාවත් නැති කර ගන්නට බෑ මරණයටපත් වෙනකම්. එහෙම වෙනකොට ඔහු දකිනවා මේකත් අත්හරිනවා මේ සිත නිරුද්ධ වුණාට පස්සේ දැන් මං රාහත් ඵල සිතක් අත්දකින්නවා නම් ඒකත් නැති වෙනවා නිවනත් නැති වෙනවා කියන්නේ. සංකත අසංකත ධර්මතා දෙකම නිරුද්ධ වී යන ආකාරය දකිනවා. සංකත අසංකත ධර්මතායන් දෙකම නිරුද්ධ වී ගියාට පස්සේ මොනම දෙයක් කෙරෙහිවත් කිසිම අපේක්ෂාවක් ගැලීමක් බැඳීමක් මොකක්වත් නැතුව යොතස්සයව තණ්හාය ශේෂිරාග්නෝ දොට්ටාගෝ පටිච්චසග්ගෝ මුත්‍ති යනාලියෝ මේ තණ්හාවේ අනු මාත්‍රයක්වත් නැත ශේෂ මාත්‍රයක් අතර සම්පූර්ණයෙන්ම ගිරිහි කියලා නේද කියලා දෙයක් වෙනවා මේ ඔක්කොම තමන් සිතින් අතහැරලා තියෙන නිසා අනුපාදා කිසිම උපාදානයක් නැති බව දකිනවා මේ සියුම් දැනීම මාත්‍රය තියෙන එකත් ඒක මහා බර මේක නැති වී ගියාට පස්සේ මේ සියල්ලම නිම වෙලා නිවිලා යනවායි කියලා අවබෝධ වෙනකොට ඔය කියන ලද ප්‍රඥා විමුක්තිය කිසිතපත් මේ මා කියන ආකාරයක් මේ පොත්වල කියපු ආකාරය නෙවෙයි ප්‍රඥා විමුක්තිය. එතකොට ඒ ආකාරයෙන් චේතෝ විමුක්තියට ප්‍රඥා විමුක්තියට පැමිණ වාසී කරන්න බුදුරජාණන් වහන්සේට පුළුවන් ඒක නිසා ආශකණ්ඨානම් පරිඥානාදී මේ ලෝකේ මාර පිරිස්, දිව්‍ය පිරිස්, ධම්ම පිරිස්, මනුෂ්‍ය පිරිස්, සමනුෂ්‍ය පිරිස් ආදී විවිධ පිරිස් නම් මේ ලෝක සත්‍ය ඉදිරියේ උත්තම ස්ථානයේ ප්‍රතිඥා කරනවා. බුදුරජාණන් වහන්සේ උත්තම ස්ථානයේ ප්‍රතිඥා කිරීම ගැන කවර කතාවක්ද? අද වෙනි දවසේ බෝධිසත්ව කුමාරයෝ ඉපදුනාට පස්සේ දසදහසක් ශක්වල කම්පිත කරවමින් කීවේ කුමක්ද? අග්ගෝහමස්මින් ලෝකස්ස, චිත්තෝහමස්මින් ලෝකස්ස, ජිත්තෝහමස්මින් ලෝකස්ස. මම ලෝකේටම අග්‍රයි මම ලෝකේටම ශ්‍රේෂ්ඨයි මම ලෝකේටම ජේෂ්ඨයි කියලා එදාම උපන් බෝධිසත්ව කුමාරයා එහෙම කියවනම් සම්මා සම්බුද්ධත්වයට පත් වූ බුදුහාමුදුරුවෝ කියන්නට දෙයක් උන්වහන්සේ අනන්ත පුණ්‍ය උන්වහන්සේගේ පුණ්‍ය සත්‍යයෙන් ලෝකේ කිසි කෙනෙකුට ඒ පුණ්‍ය සත්‍ය හා සමානන්නට බෑ අනන්ත ඥාන උන්වහන්සේගේ ඥාන සත්‍යයට කිසි කෙනෙකුට සමකරන්න සමානන්නට බෑ හිත වෙනවා උන්වහන්සේගේ ගුණ අනන්ත ගුණ ශක්තියෙන් කිසි කෙනෙකුට උන්වහන්සේ ළඟට සමීප වන්නට බැහැ. කරුණාවෙන්වත් මෛත්‍රියෙන්වත් මුදිතාවෙන්වත් උපේක්ෂා කවර ගුණයකින්වත් උන්වහන්සේ සමීපයටවත් කිත් වෙන්නට බැහැ. උන්වහන්සේගේ තේජසට කිසි කෙනෙකුට කිත් වන්නට බැහැ. උන්වහන්සේගේ ඉද්ධියට සමාන ඉද්ධියක් ඇති කෙනෙක් මේ විශ්වයේම කෙනෙක් නැහැ. මේ උන්වහන්සේගේ රූප ස්වභාව සමාන රූපයක් ඇති කෙනෙක් මේ විශ්වයේ නැහැ. උන්වහන්සේගේ අරහන් ගුණය හා සමාන ගුණයක් මේ ලෝකයේ කෙනෙකුට නැහැ කියෙන්න බෑ. සම්මා සම්බුද්ධ ගුණය, විද්‍යාචර්ණ සම්පන්න ගුණය, ඒ ගුණවලට කිත් වෙන්න පුළුවන් කෙනෙක් නැහැ. ශ්‍රේෂ්ඨයි. ඒ වගේම සුගත ගුණේ ලෝක විදෝගනේ අනුත්තරෝ පුරිස ධම්මතාර්ථී ගුණය උන්වහන්සේගේ සීලය හා සමාන සීලයෙන් යුතු කෙනෙක් නැහැ සමාධිය හා සමාන සමාධියෙන් යුතු කෙනෙක් නැහැ උන්වහන්සේගේ ප්‍රඥාව විමුක්තිය විමුක්ති ඥාන දර්ශනය හා සම්බන්ධ ස්කන්ධය හා සමාන කෙනෙක් මේ ලෝකේ නැහැ උන්වහන්සේගේ සත්‍තා දීර්ඝමනස්ලානන්ති මේ ශාස්ත්‍රූවරයෙක් වශයෙන් ලෝක සත්‍යයට අවබෝධ අනුශාසනා කරන්න පුළුවන් ශක්තියෙන් යුතු කෙනෙක් මේ විශ්වයේ කොතනකවත් නැහැ. උන්වහන්සේගේ බුද්ධ ගුණේ ලෝක සත්‍යයට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට පුළුවන් ශක්තිය ඇති කෙනෙක් මේ විශ්වයේ කොහෙවත් නැහැ. එවැනි කෙනෙක්. ඒ වගේම උන්වහන්සේගේ භාග්‍යවත් භාවය ආසමාන භාග්‍යයක් ඇති පුද්ගලයෙක් නැහැ. මෙවැනි අශ්‍රම සම ගුණයන්ගෙන් යුතු බුදුරජාණන් වහන්සේ ආශ්‍රවණතානම් පටිදානාතේ මේ විශ්ේෂම මම ශ්‍රේෂ්ඨයි කියලා ප්‍රතිඥා කරන එක ගැන කිසිම පුදුම වෙන්නට කරුණක් නෙවේ. ඒක නිසා පරිශාසු සීයනාදන් නදති මහා සිංහේ කිසිම බයක් චකිතයක් නැතුව පැලෙන් එළියට ඇවිල්ලා මහා සිංහනාද පවත්නාක්ෂි මේ දෙවියන් සහිත ත්‍ක්මයන් සහිත මාරයන් සහිත සකල ලෝකවාසී සත්‍ය ඉදිරියේ උන්වහන්සේ මහා සීයනාද පවත්න්නේ ඒ වගේම ධම්මචක්කම් පවත්තේදී කිසි කෙනෙකුට නොපිටට නැහැරිලි හරවන්නට නැදිව ධම්මචක්‍රයක් උන්වහන්සේ පවත්න්නේ මෙබැනි ගුණයන්ගේ යුතු සම්මා සම්බුදු කෙනෙක් ඇත්ත වශයෙන්ම පහළවන්නේ ඉතාමත් කලාතුරකින් සම්බුද්ධ බුදු කෙනෙක් ලෝකේ පහළවන්නේ ඉතාම කලාතුරකින් කල්ප අසංඛ්‍ය අසංඛ්‍ය අසංඛ්‍ය ගණන් තමයි කිසිම බුදු කෙනෙක් ලෝකේ නැතුව බුද්ධ ශූන්‍ය කල්ප තියෙනවා බුදු කෙනෙකුගේ පහළ වීම සුඛෝ බුද්ධානං උප්පාදෝ බුදු කෙනෙකුගේ පහළ වීම සුඛයක්. දුර්ලභෝ බුද්ධපාදෝ ලෝකස්මින් බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන එක ඉතාම දුර්ලභ කාරණාවක්. ඒකයි ස්ත්‍රියෙකුට වාගේ බුදු කෙනෙකුට ඉන්න එහෙම බැරි මොකද බුදු කෙනෙක් වෙන්නට කරන්නට ඕන පාරමී ශක්තියෙන් පූර්ණේ කරන්නට හැකියාවක් ස්ත්‍රියෙකුට කවදාවත් නැහැ. එවැනි බුදු කෙනෙකුගේ බුදු ගුණ තමයි මේ අය මේ ශිල්පත් කළේ. ඒ බුදුරජාණන් වහන්සේට මේ ඇසිතින්ම নমස්කාර කරන්න නමෝ තේ පුරිසාජන්න නමෝ තේ පුරිසුත්තම නමෝ තේ පුරිසාතුල්‍ය නමෝ තේ පුරිසාසත පුරිසාජඤ්ඤෝ සම්මා සම්බුද්ධජානන් වහන්සේට මාගේ নমස්කාරය වේවා නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසාසබ පුරිසාසබෝ මහා සම්මා සම්බුද්ධ රත්නයේ මාගේ নমස්කාරය වේවා නමෝසයයි පුරුෂාතුල්ලිය අස්සම සමවෝ සම්මා සම්බුද්ධ රබ්නේද මාගේ নমස්කාරය වේවා නමෝ තේ පුරුෂාජඤ්ඤේ නමෝ තේ පුරිසුත්තමේ නමෝ තේ පුරුෂාතුල්ලිය නමෝ තේ පුරුෂාසබ්බේ පුරුෂාසබ්බෝ සම්මා සම්බුද්ධ රබ්නේද මාගේ নমස්කාරය වේවා ඒ බුදුරජාණන් වහන්සේ එසේ මෙසේ උත්තරීක්නේ මුළු ලෝකේම මුළු විශ්වයේම ශ්‍රේෂ්ඨ උන්වහන්සේ ගැන මේ ආකාරයෙන් කරුණු දැනගන්නා විට මේ ඇගේ සිත තුළ ශ්‍රද්ධාවක් දැනෙනවා. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී පෙන්වනවා මා පෙරි ශ්‍රද්ධා අනුමාත්‍යක්වත් යම් කෙනෙක් ඇති කරගත්තොත් විශාල පුණ්‍ය ශක්තියක් ලැබෙනවා. එතකොට මේ විලාවේ ඇති වුණු ශ්‍රද්ධාවෙන් මේකට කොච්චර පුණ්‍ය ශක්තියක් ලැබෙනවද? ඒක ඉෂ්ට විපාක මේ ඇයට අත්දකින්නට පුළුවන්. මේ ශ්‍රද්ධාවෙන් නෙවෙයි නිවන් ලබන්නේ ප්‍රඥාවෙන්. ඒක නිසා මේක අපි දැන් ප්‍රඥාව පැත්තට යොමු කරලා මේ දේශනාවන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙවැනි ගුණයන්ගෙන් සමන්නාගත වූ බුදුරජාණන් වහන්සේ අද වැනි දවසකම තමයි පිරිනුවම් පැන්නේ. යන්තම් භවතං සංකතං පලෝක ධම්මං සම්මතමා පලුච්ච දේති නේතං ථානං විජ්ජති මම අර කිව්වේ බුදුහාමුදුරන්ගේ තාන තහනා ගන්න ඥානයක් ගැන. නම් කිසස් හේතෙන් හටගත්තු යන්තම් භූතං සංකනම් පලෝක ධම්මං කැදී පිටේ විනාශණියම් සංස්කාර ධර්මයක් තියෙනවනම් සංවතමා පදුජ්ජතේදී ඒක නැති විනාශ නොවේවා කියලා කියනවනම් එන් වෙනවා කියලා කියනවනම් නේතං තහනම් විජ්ජතේ ගතිසිතාක සිදුවන්නේ සම්මා සම්බුදුහාමුදුරන්ටත් ඕක පොදි. සම්මා සම්බුද්ධ රත්නයත් ඒකාන්ත වශයෙන්ම සංස්කාර පින්ඩයක්. උන්වහන්සේගේ දසකතාගත බල ඥාන සංස්කාර ගන්න. උන්වහන්සේගේ ෂඩසාධාරණ ඥාන සංස්කාර ගන්න. උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සමන්නාගත වූ ශ්‍රී දේහය සංස්කාර ධර්ම අද උන්වහන්සේගේ ශේෂ පාපනාව ධාතු දලදා දාංශයේ වැනි ධාතුන් වහන්සේලා සංස්කාර ධර්ම මේ සංස්කාර ධර්ම එදා බුදුරජාණන් වහන්සේ පින්නම් පයව වගේම සම්පූර්ණයෙන් නැති වෙන දේවල් එවං අනිච්ඡාකෝ ආනන්ද සංඛාරා එවං අද්වාකෝ ආනන්ද සංස්කාරා එවං අනස්සාසකාකෝ ආනන්ද සංස්කාරා අලමීව සබ්බ සංඛාරේසු නිම්මිද්දතුන් අලම් විරජ්‍යතුන් අලම් විමුක්තිතුන් මේ විදිහට ආනන්ද මේ සීලෝම සංස්කාරය අනිත්‍යයි බුදුහාමුදුරුවෝ අනිත්‍යද කියන්නේ සීලෝම සංස්කාරය අනිත්‍යයි ඒ අලමේව සබ්බ සංඛාරයේ නිමිද්දිත ඒක නිසා මේ අනිත්‍ය දැන නිරුද්ධ වී යන මේ සංස්කාර කෙරෙහි කලකිරීමටම සුදුසුයි. අලමේව විරජ්‍යතුන් නොඇලීමටම සුදුසුයි. මේ නිසා තමන්ගේ ඇඟත් සංස්කාර ගොඩක් තමාගේ සිතත් සංස්කාර ගොඩක් මේ ඇඟත් මේ සිතත් මේ ධර්මයේ ශ්‍රවණය කරන විට පැවතු ඇඟ හා සිත නෙවෙයි දැන් පවතින ඒවා සෑම සුණයක් පාසාම නැති නැති ගියා මේ ධර්මය ශ්‍රවණය කරන විට මේගේ මේ ශබ්දේ කණේ කිස් වැඩි නිසා යම් තාස්සෝත විඥාන ඇති වුණා නම් ඒව ඇති වෙච්ච ගමන්ම නැති නැති වෙ ගියා. ඒවා පිළිබඳ මනෝ විඥාන දැනීම් පහළ වුණා නම් ඒ සියල්ලමත් නැති වෙ නැති වෙ ගියා. ඒ ඒ ශබ්ද පිළිබඳ යම් යම් සංඥා ශබ්ද සංඥායේ තේරුම් ගැනීම ආදී දේවල් ඇති වුණා නම් ඒවත් නැති වෙ නැති වෙ ගියා. ඒ වගේම ඒ ධර්මයේ ශ්‍රවණය කරන තමාගේ චිත්ත තුළ උපේක්ෂා වේදනාවක් හෝ නිරාමිෂ සුඛ වේදනාවක් හෝ ජනිත වුණා නම් ඒකත් නැති වෙ ගියා. ඒ ධර්මයේ ශ්‍රවණය කරේ විදියම් ශ්‍රද්ධාව ජනිත වුණා නම් ප්‍රඥාවක් ජනිත වුණා නම් ශ්‍රද්ධා ප්‍රඥා ආදී සියලුම চৈতසික ධර්ම සංස්කාර ධර්ම නැති වී ගියා. මේ විදිහට තමන්ගේ නාමස්කන්ධයේ සෑම මොහොතක් පාසාම ඇති වේති නැති නැති ගියා. මේ මුළු කාල පරිච්ඡේදේ පුරා. ඒ වගේම තමාගේ රූපස්කන්ධයත් දැලෙසින්ම නැති නැති ගියා. මේක ඉස්සරම් මේමමයි සිදුවන්නේ. දැනුත් මෙහෙමයි සිදුවන්නේ. මතුවටත් මෙහෙමයි සිදුවන්නේ. තමන්ගේ වගේමයි මේ සංස්කාර ධර්ම ඔක්කොම අනිත්‍යයට ගිහිල්ලා නිරුද්ධ වෙයි ගියාට පස්සේ මම කියන්නට මගේ කියන්නට දෙයක් නෑ ඔක්කොම අනාත්මයි. එතකොට අපි බුදුරජාණන් වහන්සේ තනාන්න ධර්මයක් නිර්වාණ ධාතුවක් තනාන්න ධර්මයක් තමනුත් තනාන්න ධර්මයක් මුළු ලෝකයේ තියෙන සියලුම සංස්කාර ධර්ම අනාත්මයි සබ්බේ ධම්මා අනාත්මයි. ඒවා නිරුද්ධ වී ගියාට පස්සෙ නැති වී ගියාට පස්සෙ මම මගේ කියලා ගන්නට කිසි දෙයක් නැහැ. ඒ නිසා මේ ශීලෝම සංස්කාර ධර්ම අනාත්ම වශයෙන් දැන් තේරුම් ගත යුතුයි. දැන් මේ බුදුචානන් මහසී පින්වම් පෑ වශයෙන් අපි ඒකාන්ත වශයෙන්ම මරණයටපත් වෙනවා. මේ මරණයෙන් ගැලවීමට කිසියෙක් සමත් වන්නේ නැහැ. මරණයටපත් වන විට මේ සියල්ලම මේ ඇයට අනිවාර්යයෙන්ම අත්හරින්නට වෙනවා. තමන්ගේ රූපය කොයි තත්ත්වයේ හිටියත් අතහරින්නට වෙනවා. තමන්ගේ අම්මා තාත්තා සහෝදර සහෝදරයෝ නෑදෑයෝ හිත මිත්‍රයෝ ඔක්කොම අතහරින්නට වෙනවා. ගෙවල් දොරවල් යම්තා දේවල් తీරන ඔක්කොම අතහරින්නට වෙනවා. ඒ හැර වෙන විකල්පයක් නෑ. බුදුජාණන් වහන්සේ පින්නම් පානා විට උන්වහන්සේ පින්නම් පෑවා ඉතුරුනේ දහත් මාත්‍ර අර ඇටකටු ටික දහත් වශයෙන් අපි සැලකන ඒ ඇටකටු ටික පමණයි. අනිත් එක්ක ඔක්කොම නැති වී ගියා. ඒ ඇටකටු ඒ දහතුත් පවා තව අවුරුදු 2500කට පසුව පමණ ওই පොත්පත්වල දක්වනවා එක තැනකට ඒතරාශී වෙලා සම්පූර්ණයෙන්ම හරියට කපුරු දාපු තැන අලුත් නැතුව යන වාසේ සම්පූර්ණයෙන්ම නැත්තටම නැති යනවායි කියලා බුද්ධ ශාසනයෙන් සද්ධාම වෙන බව. ඒ නිසා බුද්ධ ශාසනය පවා නැති යනවා. මේ නිසා මේ කල්පනා කරන්න ඕනේ. බුදු කෙනෙකුගේ පහළ වීම දුර්ලභයි බුද්ධ ශාසනයක ඇති ඇති ලැබෙන එක ඉතාම දුර්ලභයි. manussත්නාම් බහ ගන්න ලැබෙන එක දුර්ලභයි. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන එක දුර්ලභයි. තමන්ගේ ක්‍රම සම්පත්තිය භාවනා ආදී කරන්න පුළුවන් ශක්තිය තිබෙන එක ඉතාම දුර්ලභයි. එමෙනිසා මේ දුර්ලභ කාරණාවලින් මේ උපරිම ප්‍රයෝජනෙ ගන්නට ඕන. අද දින බුදුරජාණන් වහන්සේට යම් කිසි පූජාවක් පවත්වනවා නම් ඒ පූජාව ප්‍රවැත්තිය යුත්තේ උන්වහන්සේ ලෝකයට පහළ වුණේ යථාකේත පාරමිතා ලෝකයට පහළ වීම සඳහා පාරමිතා කෝණයකදී ඔය ආමිෂ පූජා ලබා ගැනීම සිමහණෙවි. අන්නයි නිවිදිමේ තමන් ළඟ තිබුණු නිවන තමන් ළඟ ඒ මොහොතේම අත්දකින්නට පුළුවන් වූ රාත්භාවයේ අතහැරලා මහා දුෂ්කරෝ මේ සංසාරයේ බැලලා සාරාංග කල්පලක්ෂ පුරා ඇසිස්මස් දී දන් දෙමින් අනන්ත ප්‍රමාණ දස පාරමිතා දස උපපාරමිතා දස පරමාර්ථ පාරමිතා පූර්ණේ කලේ ලෝක සත්‍යකේ මහා කරුණාවෙන් මම බුදු වෙලා ලෝක සත්‍යයට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවායේ මම මිදිලා ලෝක සත්‍යයට මුත්තෝහම් මුත්තේ ඉස්සාමි ආදි වශයෙන් මිදිලා ලෝක සත්‍යව මුදවනවාය. මේ මම සංසාර සාගරයෙන් ඈතර වෙලා ලෝක සත්‍ය සංසාරයෙන් එකාගරෙන් ඈතර කරනවා කියන අදහසින් උන්වහන්සේ කටයුතු කළේ ඒ කාර්මී පූර්ණේ කළේ ඊට පස්සේ බුදු වෙලා අවුරුදු 45ක් පුරාම කළේ ඒ අදහසින් ඒක නිසා උන්වහන්සේ යම් කිසි පූජාවක් සත්කාරයක් කරනවා නම් ඒ ප්‍රතිපatti මාලාව මේ අය අනුගමනය කරනවා නම් ඒක තමයි බුදුජානන් වහන්සේට කරනු ලබන ශ්‍රේෂ්ඨතම ඉහළම පූජාව. ඒ නිසා මේ අය දවස් පුරාම පුළුවන් තරම් දුරට සතියෙන් යුතුව වැඩ කටයුතු කරමින් කතා බහ ආදී කරන්නේ නැතුව පුණුවන් තරම් තමන්ගේ හැකි පමණින් හරිය භාවනා කරන්න සමත හෝ විදර්ශනා. ඒ භාවනා කිරීම බුදුරජාණන් වහන්සේට කරන ලබන ප්‍රතිපත්ති පූජාවක් වුණා නිසකරසකින්. එසේ කටයුතු කිරීමනොත් මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසල සත්‍යනොත් ඒ වගේම මේ වෙනස් ආකාරයෙන් කරන සියලුම කුසල සත්‍යයන්ගේ බලයෙන් මේ ඇයටත් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන නිවන සංසීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරමින් මේ දේශනාව අප දැන්වීම කරනවා. අපි ඔක්කොම දෙවියන් පින්දම දෙවියන් පින්දීම සඳහා ආකාශත්කාති කියන පාඩේ කියමු. ආකාශත්කාති පුම්මට්ඨා දේවානාංගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරන් රක්ඛන්තු ශාසනං ආකාශත්කාති පුම්මට්ඨා දේවානාංගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරන් රක්ඛන්තු දේශනං ආකාශත්කාති පුම්මට්ඨා දේවානාංගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරන් රක්ඛන්තු මම් පරන්ති. තව කාට හරි දෙන්න දෙන්න. හරි. එහෙනම් ප්‍රාර්ථනා ගන්නිනා පුඤ්ඤ කම්මේන මාමේ කාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු මේ කළ සියලුම සරල සත්‍ය මේට නිවන සම්සීමටම වාසනාව ශක්තිය උදා වේවා බිනවදන ශීලිස්ස නිච්ඡං වද්ධා අපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුමන්නෝ සුඛම් බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පatti නීවිත අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිඤ්ජතු සුපත් දේවානුසවර දේවා